දැයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 121 වෙනි භාවනා වැඩමුළුවේ තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු. ඉඩ ලැබෙන පරිදි ප්‍රස්තාව ලැබෙන පරිදි වෙනත් ප්‍රශ්න සභාවෙන් తీරන අපි ඒකට සාදර වෙමු. අපි කාන්තිනෝනා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මූල කර්මස්ථානය වන ආනාපාන සති භාවනාවේ සිටින විට එකවරම මාගේ හිස පෙදෙස තද බවට පත්වී මා වේගයකට ඇදී යන්නක් මෙන් දැනුනි. එහෙත් මා එම චුම්බක ශක්තියට ඇදී නොගිය අතර කය ඊට විරුද්ධ දිශාවට ඇදගෙන සිටින බවක් දැනුනි. මාගේ කය කැටපොල්ලක ගල් කැටයක් මෙන් දැනුනි. එය විනාඩි 10ක් පමණ වේලා තිබී ක්‍රමයෙන් නැති වී ගියේය. ස්වාමින් වහන්ස මා ඒ අද්දුටුවේ විශ්වීය වේගයක්ද ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට කරගෙන යන්නා වූ ශාසන චිරස්තිය වෙනුවෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ වගේ අතර භාවනා කරගෙන යනකොට විවිධ දේවල් වෙනවා මොනව හොයන්න ගියත් භාවනාවට බාධායි. බලන්න තේනේ එක කරනකොටම ඉඳගෙන ඉන්න බව දන්නවද? ඒ බහුරූකෝ ලම්බානකොට මට ආනපානේ බලන්න පුළුවන්ද කියලා. තමයි අර පටන් ගත්ත තැන ඉන්නේ නැතුව මේක මේ විශ්ව ශක්තියක්ද එහෙම නැත්නම් මේ බාහිරින් ආපේකද මේ මොනව හොයන්න ගියත් වෙන්නේ සතිය කැඩන එක විතරයි. සතියේ තරම්ම සරල දෙයක්. සතියේ තරම්ම ඍජු දෙයක්. යෝගාචරය මොන්න තරම් ආලවට්ටම් කරන්න ගියත් පැටලෙනවා විතරයි වෙන්නේ. නිසා නිවන ලැබුණත් පයින් ගහලා එළන්නේ. එච්චරයි කියලා තියෙන්නේ. ඒකටත් පයින් ගහන. එතකොට හරියක එයි. ඔය එන්නේ මොනව බදා ගන්න ගියත් එන්නේ ඔය කල්පනාවල් වලින් වෙන්නේ මොකද්ද? අපේ සරලකම, අපේ සතිය, අපි මම ඉඳගෙන ඉන්නවද කියන එක, එහෙනම් මේ ආස්වාස් ප්‍රසවාසය බලන්න පුළුවන්ද කියන අර සරල කාරණා මගහරින. මගහැරලා ඉතින් ව්‍යාකරණ හදනවා. ඉතින් සමීකරණ හදනවා. ඉතින් පොත් ලියනවා. ඉතින් කතන්දර ගොතනවා. ඒවට ප්‍රපංච කරනවා කියලා ප්‍රපංචකරණය කියලා කියනවා. ඉතින් මේක නතර වෙන්න ඕනේ. නැත්නම් අඩු ගන්න මේක නතර වෙන්න කල්පනාවක් පහළ වෙන්න ඕනේ මේ සරල බවට එන්න. මේ තියෙන ඍජු බවට එන්න. මේ තියෙන ඇති හැටිය දකින්න මේ සීරම මායාවක්. යතිේරම අපි මේ යන පාරෙන් බිම දාන්න එහාට මෙහාට කරන දේවල්. ඒ නිසා මොනම දෙයක්වත් පිළිගන්න එපා. මොනම දෙයකට අර්ථකථන දෙන්න යන්නත් එපා. නම් වණන් දෙන්න යන්නත් එපා. මතක තියාගන්න මේ හැම එකකින්ම කරන්නේ අපේ සරලකම නැති කරන අපි මෙතෙක් කරගෙන ගිය වැඩෙත් කරගෙන යන්න දෙන්නේ නැහැ. ඒ නිසා කිසිම බාධාවක් සමා වෙන්නේ කිසිම භාවනා දියුණුවක් බාධාවක් වඩපත් වෙන්න දෙන්න එපා වෙනවා නම් ඒකට ප්‍රපංචකරණය කියලා කියනවා. ඕන් නැති නංවනන් දීගෙන මේක විපස්සනා ඥානයක්ද මේක ධානයක්ද මේක විශ්ව ශක්තියද මේක සුව කිරීමේ ශක්තියද මේක විෂ්ණු බලයේද මේක කාලියම්මා බලයේද ඕනේ නමක් දෙන්න. කොයි එකක් ගැලපෙනවකට. කොයි ගුණ අරපෙත් ගැලපෙනවා. මොකද අදාළ නැති දෙයක්. මේ විපස්සනාදී විතරක් කිසිම දෙයක් සමාදම් වෙන්නේ නැහැ. සමාදම් වුණොත් කෙලෙසි, සමාදම් වුණොත් මායя. ඒව මොකොත් නැතුව කෙලකදී පොත්ත ගැලෙවෝ වගේ පේනවා නම් ආ මේ ඔක්කොම සිද්ධ වෙද්දිත් මට ආනපානෙ පේනවා. මේ ඔක්කොම සිද්ධ වෙද්දි මම ඉඳගෙන ඉන්න බව දන්නවා කිව්වොත් ඒ සත්‍ය කඩන්න ඔය කිසි එකකින් බෑ. මේ මේ දීපේකනා ඒ ඔය කියන ඒකේ හටන් හදනවා මම පස්සරාදින් හදනවා කැටිපොලේ යද්දා වගේ තියෙනකොට තමන් ඉන්න ඉරියව්ව හෝ මූල කර්මස්ථානයේ පිළිබඳ අවබෝධය තිබුණද නැද්ද කියලා සභාවට කියන්න කැමතියි. ඒකෙන් නම් පුළුවන් ගලවලා දෙන්න. ඒකෙන් පුළුවන් ගැටේ ලිහලා දෙන්න. ඒක කියන්නත් කැමති නැත්නම් ලියන්නත් කැමති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේ ආදුනිකයෙකි මම උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළෙමි. පිම්බීම හා හැකිලිම කෙටියෙන් සිදු වුනි. ඒ අවස්ථාවේදී ප්‍රීතියක්ද ඇතිවිය. උදරයේ පිම්බීම හැකිලිම පිළිබඳ අවබෝධ උනේ එය සිදුවන අවස්ථාවේදීය. වෙන සිතුවිලි පැමිණියත් ඒවා ගණන් නොගෙන පිම්බීම හැකිලිම කළෙමි. විනාඩි 20ක කාලයක් කළෙමි. ඉන්පසු නොදැනීම සිත විවේක විය. සුදුසු උපදේශක් පතමි. ඔයසොඩ මොකද්ද මේ විවේක වුණා කියන්නේ කියන එක ඔයිට වැඩිය මේ වැටහිච්ච ක්‍රමයට ලියනවනම් මට ලේසි. ඒ නැත්නම් මේ ඊට පස්සේ විවේකුණා කියන එක මොකද්ද අදහස් කරන්න කියලා දැන් හෝ අදහස් ප්‍රකාශ කරනවා නම් ගමනක් නැත්නම් ඉදිරි උපදේශයක් ගැන සලකා බලන්න පුළුවන්. එහෙම නැතුව මේ මේ විවේකුණා කියන වචනේ මට එච්චරම අහුවෙන්නේ නැහැ මොකද්ද අදහස් වෙන්නේ කියලා. කැමතිද ඒ රචනෙ ලියපු එකන විවේකුණයි කියලා කියන්නේ මොකද්ද කියලා කියන්නේ? අත උස්සන්නකෝ මේ උත්තර දෙන්න කැමති නම් ඒතර අපිට මයික් එක වන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආයෙත් කියලා දාන්න ඕනේ මොකද්ද මේ විවේකුනේ මොකෙන්ද විවේකුනේ කියලා. අරමුණෙන් විවේකුණාද සතියෙන් විවේකුණාද ඉරියව්වෙන් විවේකුණාද හිතවිලි වලින් විවේකුණාද කෙලස් වලින් විවේකුණාද කියලා ඒක පොඩ්ඩක් වරණගුන් නැතුව මට හිතන්න ගියොත් මම වැරද්දක් කරගත්තා. ඒ නිසා ඒක කියලා දෙනවා නම් මම ඉදිරියට යනවා නැත්නම් අපි ඊගා ප්‍රශ්නෙට යනවා. ගරු ස්වාමින් වහන්ස මම පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරන්නෙමි. එහෙත් එක් පරියන්කයකදී පිම්බීම හැකිලිම මෙනෙහි නොකර ඉඳගෙන සිටින ඉරියව්ව දෙස මදක් බලා සිට හුස්ම රැල්ල ඉහළ පහළ යන දිහා බලා සිටිමි. පිම්බීමේදී මුල සිට අගටත් හැකිලිම මුල සිට අගටත් පිටත සිටින්නකුමෙන් බලා සිටියෙමි. මෙසේ බොහෝ වේලාවක් සිටියේදී මා දැනුවත්ව හෝ නොදැනුවත්ව හිස් බවක් අත්දකිමි. එසේ සැලකිය යුතු කාලයක් පැවතිය අතර එක පාරටම ගැස්සී නැවතත් පීවි ලෝකයට පැමිණින. එම හිස් කාලය තුල මට නිින්ද නොගිය බව මා දනිමි. ගැස්සීමෙන් පසුව පෙර තිබූ සතිය වෙතට සිත අවධානය යොමු කරමින් තිබුණි. නමුත් තිස් භාවයට පත්වීමට පෙර තරම්ම සතිය තීව්‍ර නොවිය. මෙසේ පසුවත් විනාඩි 5ක් පමණ සතිය පිහිටුවීමට හැකි වුණි. ඉන්පසු බඩ ප්‍රදේශයේ පපුහා ඉලයට ඊට හයියෙන් තද කරන්නාක් මෙන් දැඩිව දැනුනි. පසුව හුස්ම දෙස බැලීමට අපහසු විය. හුස්ම ගැනීම අපහසු බව දැනුනි. මා ඉහත සඳහන් අත්දැකීම පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. මා ඉහත තීව්‍ර තීව්‍ර හිස් බව මා ඉහත කිව් හිස් බව යන කාලයේදී ශරීරයේ කිසිදු වේදනාවක් හෝ දැනීමක් දැනුනේ නැත. ශරීරයත් නැති බවයි වැටහුණේ. කරුණාවෙන් මෙය පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මේක දෙපැත්තකින් විසඳන්න පුළුවන් එකක් තමයි ඒ ගියේ తত্ত্বය එහෙම නැත්නම් මේ හිස් බව යහපත් ක්‍රමයට මේ හිස්සලා තියෙන කෙලෙස් වලින් හිස්සලා තියෙන. ඒ නිසා ආකර දෙබ්බෙන් හරි කමන්නේ නැහැ. දැන් මට මේක පුළුවන් බව තේරෙනවා. මට මේකට ප්‍රභවයේ තියෙන බව වැටහෙනවා කියලා යෝගාවචරයට විච්චික පිළිබඳව අකරතැබ්බම අදහසක් නැහැ අරියාදුවක් නෙමෙයි වෙලා තියෙන හොඳයි කියලා හිතෙනවා නම් මේ එදා වේ කරපු තාටම භවනා කරමින් නැවත නැවතත් ඒකට යන්න අනුග්‍රහ කිරීම පළවෙනි ක්‍රමය. නැත්නම් විග්‍රහයේ පළවෙනි අන්තේ. දෙක මේ රචනයේ Tamange අවධානය මූල කර්මස්ථානයේ ආනාපානයේද පිම්බීම හැකිලිමේද කියන එක ලොකු පටලවිල්ලක් කතාවක් තියෙනවා. ඒ නිසා ඒක ස්ථාවර කරගන්න මේ මූල කර්මස්ථානයේ පිළිබඳ ස්ථාවර නැතුව භාවනාවේ විශ්වසනීයත්වයක් එන්නේ. ඒ නිසා ඒක වැනෙනවා නම් ඒ වැනෙන ගතිය හරහා ලැබෙන අත්දැකීම් ඔක්කොම දෙතෑවර වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලා බලන්න මම මේ ගමනේදී මූල කර්මස්ථානයේ වශයෙන් තියාගෙන පිම්බීම හැකිලිමේද උදරයේද නැත්නම් ආනාපානයේද නැත්නම් නාසිකාග්‍රේද කියලා ඒක ලකුණු තුනක් තියෙනවා එක්ක හුස්මේ නැත්නම් පිම්බීම හැකිලිම කියන දෙක වෙන් කරගන්න. ඊට පස්සේ හැපෙන්නේ නාසිකාග්‍රේද උදරයේද කියලා බලන්න. ඊට පස්සේ බලන්න ආස්වාද ප්‍රසවාසය වෙනස් කළා දකින්න පුළුවන්ද? නැත්නම් පිම්බීම හැකිලින් බලනවා ඒ දෙක වෙන් කළා දකින්න පුළුවන්ද කියලා. අන්නේ මොනවා හරි තොරතුරු ටිකක් එක්ක අපේ මේක අල්ලා හිටින්න ඕනේ. එහෙම නැත්නම් ඒකෝදි භාවයක් ඇති වෙන්න ඕනේ. ඒතකොට තමයි අර නිින්දෙද නැද්ද? උනේ හොඳක්ද නරකද කියලා විශ්වාස මේ විශ්වසනීයත්වයක් ඇති වෙන නිසා මේ වෙච්ච එක පිළිබඳව නැවත කර බැලීමේ පරිශන තෘෂ්ණාව තියෙනවනම් සුකුසල ඡන්දේ තියෙනවනම් ඒකට ඉඩ දෙන්න. නැවත නැවත වෙන්න ඉඩ දෙන්න. නමුත් ඒකේ එල්ලයක් ඇති කරගන්න තමන් මූල කර්මස්ථාන වශයෙන් ගන්නෙ පිම්බීමද හැකීමද ආනාපානද කියන එක මීට වැඩිය තහවුරු කරගන්න. එතකොට ගමන ටිකක් රෑගිය ගමනක් රෑ කරවලේ ගිය ගමනක් දවල් එළිය ගියා වගේ පහසුකම් වෙන්න ඉඩ තියෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව මූල කර්මස්ථානයේ වශයෙන් මම කරන්නේ පිම්බීම හැකිලීමයි එහි ස්වභාව ලක්ෂණ බලමින් භවනා කරන විට විනාඩි 10ක් පමණ ඇතුළත පිම්බීම හැකිලිම සිවුම් වී නොදණී ගොස් ඊතා සිවුම් පිරිමැදීමක් පමණක් ඉතිරි වෙයි. සමහර පර්යංකවල මේ විවේකයේ කඩාගෙන ශබ්දයක් ඇසේ. ශබ්දයක් යයි මෙනෙහි කරන විට ශබ්දය කිසිවක් නොමැති හිස් තැනකින් සිවුම්ම පටන්ගෙන ගොරෝසු වෙමින් කන පීරාගෙන ගොස් ඊටමත් සිවුම්ම අවසන් විය. ශබ්දය හඳුනාගත් සිතද ඒ සමග බිඳී යන සැටි දුටු වෙමි. මම ශරීරයේ කෙලින් තබාගෙන භාවනා කළත් ඊතා ඉක්මනින් කය පාත් වෙයි පහත් වෙයි. ශරීරය ඉස්සරහට පස්සට පැද්දී යයි. සමහර පර්යාංකවලදී ශරීරයේ පුරා කැසිලි ගති ඇති වෙයි. කපන්නා වාගේ වේදනා මතුවී එයි. වේදනාවක් යයි මෙනෙහි කරද්දී තව තවත් වැඩි වී තව තවත් වැඩි වී දරාගත නොහැකි තත්වයටපත් වෙයි. උත්සාහයෙන් ඉවසගෙන තව තවත් මෙනෙහි කරද්දී ටික ටික අඩු වී ශරීරයට විශාල සැහැල්ලුවක් උන්චිල්ලාවක එහාට මෙහාට පැද්දෙන්නාසේ ඇතිවිය. විනාඩි 10ක පමණ මෙසේ තිබී නැවතත් මූල කර්මස්ථානය කරගෙන යා හැකි විය. ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. සක්මන් භාවනාව. වම දකුණ යයි භාවනා කරද්දී වම් තබද්දී පොළවේ තද ගතිය, සීතල රළු ගොරෝසු ගතිය, යටිපතුලේ සිනිඳු ගතිය, උණුසුම් ගතිය මෘදු මොලොක් ගතිය වැටහුණි. පොළවේ මුලින්ම ගැටෙන්නේ විරුඹයි. ඇඟිලි වලට ශරීරයේ බර රැඳෙන බව ඇඟිලි අගින් සියුම් වේදනාවක් මතුවී විසිරී යනවා වැටහුණි. වමට සමාන්තරව දකුණු කකුල ඇදේට යන බවද වැටහුණි. ඔසවද්දී සැහැල්ලු ගතියක් ඉහළට ඇදී යන ගතියක් කැඩි කැඩි යන ගතියක් වැටහුණි. තබද්දී පොළවේ තද ගතිය මුළු ශරීරයේම බර කකුලේ රැඳෙන බව වැටහුණි. ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා. මේකේදී ඇත්තටම මේ දක්මන ගැන ඉච්චර ප්‍රශ්නකට ස්වරූපේ නිවේ රචනෙ ලියලා තියෙන නමුත් පරියන්ක ගැන ලියනකොට ඒ දැනෙන මූල කර්මස්ථානට සාපේක්ෂව දැනෙන තොරතුරු සහ මූල කර්මත්තාන පිටත කයේ දැන්න තොරතුරු සමහර විටක වාර්තා කරලා තියෙනවා කරදරයක් ස්වරූපෙන් සමහර විටක ස්වාධීන වාර්තාවක් විදිහට සටහන් කරලා තියෙනවා ඉතින් නිසා මේ කෙනා කැමැතිද කියන්න විශේෂයෙන්ම පරියන්ක භාවනාවේදී මේ දැනෙන තොරතුරු සතිය නිසා සතියට ආධාරයක් වෙනස ඉදිරියට තල්ලුවක් තොරතුරක් විදිහට දැනෙන නැත්නම් සතිය කඩන්න බාධාවක් විදිහට වැටෙන්නේ කියන පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් ඒක මම හිතනවා කමඨාන් සුද්ධ කිරීමට ලොකු පිටිවහලක් වෙයි කියලා. කැමැතිද මේ මේ රචන ඉදිරිපත් කරපු එක්කන ඉදිරිපත් වෙන්න? එහෙම නැත්නම් ඒ වැටහෙන දේවල් වේදනා වශයෙන් ඒ කියන්නේ දුක් වේදනා වශයෙන් වැටුණත් සුඛ වේදනා වශයෙන් වැටුණත් මේ සතියේ තියෙන නිසා, කයේ සතියේ තියෙන නිසා වැටෙන දේවල් කියලා ධෛර්යය ඇති වෙනවනම් දිගටම ඉදිරියට යන්න. පරියන්කෙත් එච්චරයි, සක්මනෙත් එච්චරයි. එහෙම නැත්නම් බලන්න සමහරක් තුරුතොට තමන් වෛර කරනවා, සමහරක් තුරුතොට ප්‍රිය කරනවා. ඒ වුණා අර වෛර කරන තොරතුරු ප්‍රමාණයට භාවනා බාධායි. එන තොරතුරු අල්ලගෙන යන්න පුළුවන් නම් භාවනාව ඉදිරියට යනවා. ඉතින් ඒකයි මම කියන්නේ මේ තොරතුරු තමයි වැටහෙන හැටිය. ඒකට හිත ඒකට දෙන ප්‍රතිචාරය වාර්තාවට ඇතුල් කරන හොඳයි. මේ චිලසින් තුරණ ඇති හොඳටම. නමුත් විනිශ්චයකට එන්න එහෙම නැත්නම් විග්‍රහයක් කරන්න තමයි වැටහිච්ච ඇති විශ්වාසය වැඩි කිරීමත් මේකෙන් වෙලා තියෙන අඩුවීමක්ද කියලා ලියලා නැහැ. ඒ නිසා විශ්වාස කරන්න කියලා මට දල වශයෙන් කියත හැකියි. විශ්වාස කරගෙන දිගට මේ තොරතුරු වැඩි වැඩියෙන් එන්න එන්න භාවනා දියුණුව ඇති වෙනවා. ඒ නිසා හිත ධෛර්යමත් කරන්න ඉදිරියට යන්න කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ යෝගිනියකට කතා කරන්න අවශ්‍යයි කියලා පවසනවා. ලියපු ප්‍රශ්නද අලුතෙන් ප්‍රශ්නද නෑ කලින් හිස් බවක් දැනුණා කියලා වසන්න ඒ රචනයක් ලියුප එකකටද දැන් මේ කලින් ප්‍රශ්න අර මං හිස් බවක් දැනුණා කියලා දැන් මේ කියුප එකක්ද ඔව් ආයේ ප්‍රශ්නේ වන්නකො අතට කෝකද කියලා ප්‍රශ්න ටික යවන්න එතකොට මේ ප්‍රශ්නේ කියුවට පස්සේ තමයි මට දැන් ආපහු ට්‍රැක් එකට වැටෙන්නේ ඉස්සලා ඔක කියවලා මම අහපු ප්‍රශ්නට උත්තර දෙන්න. මම පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරන්නෙමි. එහෙත් එක් පරියන්කයේදී පිම්බීම හැකිලිම මෙනෙහි නොකර ඉඳගෙන සිටීම ඉරියව්ව දෙස මදක් බලා සිට හුස්ම රැල්ල ඉහළ පහළ යන දිහා බලා සිටිමි. පිම්බීමේදී මුල සිට අගටත් හැකිලිම මුල සිට අගටත් පිටත් සිටින්නකමෙන් බලා සිටියෙමි. මෙසේ බොහෝ වේලාවක් සිටියේදී මා දැනුවත්ව හෝ නොදැනුවත්ව හිස් බවක් අත්දැකෙමි. එය සැලකිය යුතු කාලයක් පැවතිය අතර එක්පාරටම ගැසී නැවතත් පියවිලෝකයට පැමුණුනි. එම හිස් කාලය තුල මට නිින්ද නොගිය බව මා දනිමි. ගැස්සීමෙන් පසුව පෙර තිබූ සතිය වෙතට සිත අවධානය යොමු කරමින් තිබුණි. නමුත් හිස් භාවයට පත්වීමට පෙර තරම් සතිය තීව්‍ර නොවිය. මෙසේ පසුවත් විනාඩි 5ක් පමණ සතිය පිහිටුවීමට හැකි වුණි. ඉන්පසු බර ප්‍රදේශයේ පපුවා ඉලයට ඉතා හයියෙන් තද කරන්නක් මෙන් දැඩිව දැනුනි. පසුව හුස්ම හුස්ම දෙස බැලීමට අපහසු විය. හුස්ම ගැනීමට අපහසු බව දන්නේ මා ඊට සඳහා අත්දැකීම් පිළිබඳ වහන්සේගෙන් උපදෙසක් පතමි. මම මං කිව්වේ ඒකෙදී ඒ දැනිච්ච හිස් බව එහෙම නැත්නම් මේ දැනෙන ඊළාට තද වෙනවා බට තද වෙනවා වගේ දේවල් කයේ සතිය පිහිට වූ බවට සාධකයක් වශයෙන්ද පේන්නේ නැත්නම් මේ භාවනා කරගන්න බැරුව සතිය පිහිටවන්න බැරුව බාධාකයක් වශයෙන්ද පේන්නේ කියන එක තමයි මට දැනගන්න ඕනේ. ඒක ස්වාමීන් සතිය පිටුව කියලා තමයි මට හිතෙන්නේ. සතිය තිබුණා කියලා. ඔව් ඒක ඒ වෙලාවේ අඳුනගන්නද මේ රචනේ ලියන්නේ නැත්නම් ඒක පිළිබඳ සැකයක් තියෙනවද රචනේ ලියන වෙලාවේ? ඒ හිස් බව මොකද්ද කියලා තමයි දන්නේ නැත්තේ. හරි ඒ මොකද්ද කියලා දන්නේ නැතිකම කුතුහලයට බලන එකක්ද බයකට අහන ප්‍රශ්නයක්ද? නිකන් සාමාන්‍ය දැනගැනීමේ ආසාවද නැත්නම් ඒක පිළිබඳ බීතිකාවක්. බයක් නැහැ සාමාන්‍ය. හොඳයි. එච්චරයි තියෙන්නේ. එතකොට ඒක හැබැයි ආයි මේ පරියන්කේ ඉන්නකොට ඒක ආයි මේ හිස් බව කරන්න බෑ. ඒකට අපිට කරන්න බෑ. නමුත් දැන් දන්නවා බය නැත්තම් මෙහෙම කියදයි. රූපයත් රූපයක් භාවනා කළා අරූපෙට ගිහිල්ලා තියෙනවා හිත. බය වෙලා නැහැ. ඒ නිසා අරූපෙට යන්න පුළුවන් පින තියෙන බව දැන් තේරෙනවා. ඊගාවිල්ලුවට ඒක යන්නේ නැහැ. නමුත් අපි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනක් බුදුහමතු කතා කරනවානේ. අපි මෙහෙට එනකොට කාම තණ්හාවනේ අතහැරලා එන්නේ. ඒකට අපි රූපයක් අල්ලනවා. ආනපනය. ඒක භව තණ්හා වශයෙන් තමයි සාමාන්‍ය යෝගාචර ක්‍රියාත්මක වෙන්නේ. ඒක ගෙවන් වුණාට පස්සේ ඔන්න ඉඳපුවා එක්ක නින්දට වැටෙනවා. එහෙම නැත්නම් මොනක්වත් නොදෙනී යනවා. එහෙම නැත්නම් ක්ලාන්ත වුණා වගේ වෙනවා. සමහර හොඳට දැන දැන යනවා. ඒකෝට තියෙනවා අරූපෙත් සමතුලිත භාවයක් තියෙනවා. ඒ සමතුලිත භාවය මට මේ විජේ ජීවිතය අත්දකින්න පුළුවන්. අකරතැබ්බකින් හෝ ක්‍රමිකව ගිහිලා යන්න පුළුවන්. නමුත් සමහර එකට බයයි. සමහර ඊට පස්සේ ආයේ භාවනා නොකරම අතාරිනවා බීතිකාවට. ඒ මොකද එයාට මේ අරූපේ කියනක පේන්නේ අවමංගල්‍යයක් විදියට. අරූපේ පේන්නේ සියල්ල නැතිවීමක් විදියට. භංගයක් විදියට. ඉච්ඡ ඒකට කියනවා උච්ඡේද වාදයක් විදියට. අක්‍රීය වාදයක් විදියට නාස්තික විදියට. සර්වචනංශේ පෙන්නන්නේ රූපෙට යම් ආකාරයෙන් ප්‍රේම කරනවාද? ඒ වගේම ඒක ගෙවන් කෙරුවට පස්සේ අරූපේ පෙනේ ඒක දිහා කලබල වෙන්නේ නැතුව බලන්න. හැබැයි ඊගාව දවසේ ඒක ප්‍රාර්ථනා කරන කියාට හම්බ වෙන්නේ නමුත් එක සැරයක් වෙච්ච එකනහට පොඩි chance එකක් තියෙනවා. මෙන්න මේ මේ කරුණු එනවනම් මෙන්න මේ පෙළගැස්ම එනවනම් මේ යන්න හදන්නේ මේ වගේ තැනකට වෙන්න ඇති. මම මේක අද ඊට වැඩිය ලෑස්ති වෙලා ගිහිල්ලා නොදැන ගියා නෙවෙයි ලෑස්තිලා ගිහිල්ලා ඒකට තම වදින්න පුළුවන්. ඒක දැනගන්න පුළුවන් නම් ඒක සරින් නම් වෙන්නේ නැහැ. කීප සැරයක් කරපස්සේ තේනවා නිකම් පොළොවේ දිගේ ගිය ආයතන්ත්‍රව දැන් වාතයේ සමතුලනේ වෙලා තියෙනවා කියලා. ඉතින් බය නම් අපි ආයේ බසයි. බය නැත්තම් ඕකට යන්න අරින්න පුළුවන්. ගිහිල්ලි වෙරලා දවසක හිතන්න මේක ඕටෝ පයිලට් එකෙන් දාන්න පුළුවන්. යම් මට්ටමකට ගියාට පස්සේ ඕටෝ පයිලට් එකෙන් දාලා ඕන්න කැප්ටන්ට ඉන්න පුළුවන්. කෝ පයිලට් වැඩේ බාර දීලා ඉන්න පුළුවන්. ඒ වගේ ওই වැඩේ සම්පූර්ණයෙන්ම සැකහැර දුන්නොත් තමයි තේරෙන පටන් ගන්නවා. දැන් සතිය 100%ක්ම වැඩේ බාර අරන් තියෙනවා. සැකනම්, බයනම්, අනිශ්චිතනම් අර සතියකට එනවා. ආයසර සතියකට එනවා. ඒක එච්චර ස්ථාවර නැහැ. ඒ හේතුව Tamange විශ්වාසය මදිකම. සැකහැර නොදැන, දැක නොදැනී නොදැකීම. ඒ වගේම මේ බයකට ලාංඡනේ තියෙනවා. ඒ බය නැති කරන්න ඕනේ කරලමයි. හැබැයි මේකෙන් හොඳ ලකුණක් පෙන්ලා තියෙනවා මේ ජීවිතේදී මට මේක අල්ලගන්න පුළුවන් කියලා. එහෙම වුණොත් ඊගාදාසි මේ ඔක්කොම අපි කරන්න හදන්නේ ඊගාදාසි මේක ලෑස්ති වෙලා යන්න ආවොත් හොඳයි. නැවනම් කරන්න දෙයක් නැහැ. ආවොත් අපි මේ ඔය හිත අරූපෙට වැටෙන ගතිය නැත්නම් නින්දට වැටෙන වගේ ගන්න ගතිය නැත්නම් අපි එදා කතා කරපු විදිහට ලීන භාවයටපත් වෙන එකේ මුල දැකලා නැතුනේ දැන් ගිහිල්ලා තියෙන දැන් බලාගෙන ඉන්නවා කොහොමද මුල පහළ වෙන්නේ කියලා. ඒකට සාමාන්‍ය පෙරනිමිති වගේ පේනවා. අරමුණ හොඳයි, කයත් හොඳයි, ශබ්ද කරදර මුකුත් නැහැ. මුදුවට අරමුණ ගෙවිගෙන යනකොට දැනගන්න ඕන දැන් මේ යන්න හදන මේකට කියලා. මැදදී අල්ලන්න අමාරුයි යෝක. අන්තිම කුශාග්‍ර බුද්ධිමත් කෙනෙකුට ඇර. නමුත් ගැලවුණාට පස්සේ බය වුණාද නැද්ද කියන එක අල්ලතැයි. ආන්න මේ කාරණා දෙකෙන් තමයි අපි මේක තව තවත් මාස්ටර් කරන්නේ. තව තවත් මේක මේ වශී කරගන්නේ. තව තවත් මේක අධ්‍යයනතර ගන්න. ඉතින් ඒකට බලපානවර මුලින් මේ කතා කරන්න පිම්බීම හැකිලිම ගැනද ආනපාන ගැනද කියලා රචනයේ ගොනුවක් නැහැ. ඒක සාහනස මේ පිම්බීම හැකිලිම තමයි මම සාමාන්‍යයෙන් කරන්නේ. ඒ උනාට මේ තද වෙනවා වගේ දැනෙන හින්දා හුස්ම දිහා එළියෙන් බලන් ඉන්නවා වගේ තමයි මං හිතේ ඒ වෙලාවේ. ඒ බලන එකයි පේන එකයි අතර වෙනසද තියෙනවත් සමා නැත්තම් තමන්ම වෙලක වර එක අනපනේ බලන වර එක පිම්බි මැකිනේ බලනවා කියලා දෙතෑවර වෙනවද හිත? ඕ එහෙම දැන් දැන් වෙනවා. ඈ ඉස්සර එහෙම නැහැ දැන් හරි බලනවා සහ පේනවා කියන දෙකක්ද නැත්නම් දෙකොලක බැලීමක්ක තියනවා කියලාද මං අහන්නේ. ඒ දෙකෙන් කොයි එක තියෙන්නේ? පෙම්බීම හැකිලිම බලනවා. අර හුස්ම දිහා බලන් ඉන්නවා. පේනවා. පේනවා පේනවා. ඉතින් ඒක පිරිසුදු කරන්නේ නැතුව මට බෑ ඕක විසඳන්න. ඒක ලියනකොට ලියන්න ඕන මම පෙම්බීම හැකිලි තමයි මූල කර්මත්තානේ මම බලන උදරේ. ඒතකොට යම් යම් වෙලාවක මට අනපනෙ පේනවා. ඒකට ආශිකාර ඒ වචන දෙක හරියට ලියන්න බැරි නම් ඉතින් කන පැලෙන්න ගහන්නේ. ගහලා වැඩක් නැහැ. ඕක කියලා මොනව කරන්නේ වැඩක් නැහැ. ඉතින් අපිව සිංහල කතා කරාට අපබ්‍රංශ කියවෙන්නේ. ඒක නිසා කියන්න ඕනේ මම මේම පිම්බීම හැකිලෙමදී ආ බලනකොට යම් යම් தත්වයට දෙදී මට ආනපන වෙනවා, සද්ද ඇහෙනවා, සිතුවිලි එනවා, වේදනාව එනවා. එතකොට ඒකට පාවිච්චි කරන්නේ අකර්මක වාක්‍ය. ආනපන පිම්බීම හැකිලෙම කියන්නේ සකර්මක වාක්‍ය. active and passive voice කියලා. ඔය දෙකේ අපේ භාෂාවේ කවදාකවත් අපි වග කියන්නේ නැහැ. ඉතින් කතා කරන එක නෙමෙයි කියවෙන්නේ. කරපු දේද වෙච්ච දේද බලන දේද පේන දේද අහන දේද ඇහිච්ච දේද මේ දෙක වෙන් කරලා කතා කරන්න බැරි නම් ඉතින් යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි. ඒ උසාවියේදී කමටහන් සුද්ධ කරනකොට ඒක කරන්න බෑ. එම වෙනවා වෙනකොට කියනවා මම මේකයි බැලුවේ. එතකොට මට ඒක පිළිනුනේ මෙහෙමයි. ඒක බලද්දී වෙන දේවලුත් පේනවා. ඒක මෙහෙමයි කියලා ඒක හරියට ඒ වෙන් කරලා කියනවනේ ඇත්තටම නිවන කියන්නේ අමාරු එකක් නෙමෙයි. ඒ නිසා මෙතන ආනාපානෙ පෙන්වන්නට කමන්නේ. තමන් මොනවා හරි සැකයක් ආවනම්, බයක් ආවනම්, අනිශ්චිතතාවයක් ආවනම් නිතරම පිම්බීම හැකිලිමට දාලා බලන්න. ඒක තමයි මගේ මූල කර්මස්ථානේ. ඒක පේන තෙක් මාලේ තියෙන තාක්කල් භාවනාවක් ඇදලා නැහැ. භාවනාව බාධා වෙලා නැහැ. ඉතින් වෙන දේවල් පෙන්වන්නට කමන්නේ. ඒක ලියන්න ඕනේ ආකර්මක භාෂාවෙන්. පෙනුණා කියලා. මේක කියන්නේ මම බලන්න නැත්තම් මම ගිවිස ගත්තේ පිම්බීම හැකිලිමත් එක කියලා. ඒ ඇයි ඉස්සලා ගත්තේ නැති මයික් එක? දැක්කේ නැහැ සමහරවිට. අතේ ඉස්සර දැක්කේ නැහැ. මිත් උසප ගෑණි මේ බොරුව කියන්නේ අතෝ. ඇත්තෝ. තිරුවන්සම්. ඔය තිරුවන්තන් නේ කියවට හරියන්නේ බයින් එක බයින්. ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපා නමදිමි. පිම්බීම හැකිලිම නිරීක්ෂණයේදී තදගතිය සියුම් වී උඩට ඇදී යන බවත් හැකිලිම සියුම් වී බුරුල් වී යන බව වැටහුණා. වාර කීපයකදී එහි මුල මැද අග නිරීක්ෂණය කළෙමි. සිතුවිලි වේදනා සතිමත්ව මෙනෙහි කිරීමෙන් අනතුරුව ඒ හිතත් සමග නැති ඒ හිතත් සමගම නැති වුණ බවක් වැටහුණා. අරමුණේ පැමිණි අරමුණේ පැමිණි හිත පමණක් සියුම් වී සියුම් වී දිගට ඇදීගෙන ගොස් එක්තැනක නතර වී පුළුන් ගොඩක් හා සමාන එහි මැද සිටගෙන වේගයෙන් ළඟ ළඟ එහි මැද සිටගෙන වේගයෙන් ළඟ ළඟ ප්‍රකට වුණා. නැවත ඒ පුළුන් ගොඩ සියුම් වී ක්‍රමයෙන් නැති වී යන බවකුත් ඒ හිත පාවෙන ස්වභාවයකුත් වැටහුණා. සක්මන වම දකුණ වශයෙන් නිරීක්ෂණය කළෙමි. යටිපතුල් පොළව යටිපතුලත් පොළවත් අතර තෙරපීම නිසා උෂ්ණත්වයක් පැටහිනි. එසවීම, යැවීම, තැබීම මොහොතේ මුලින් තදගතියෙන් යුක්තව ඉහළට ඇදී ඇඟිලිවල බරගතිය දැනි කැඩී කැඩී අවසන් විය. ගෙන යාමේදී ඉස්සරහට තල්ලු වී ඇදී යන බවක් දන හිස හැකිලෙන දිගහරින ගතිය සමග වතුරක පාවෙන බවකුත් වැටහුණා. තෙරුවන් සරණයි. මේ විදිහට විස්තර තව තවත් දක්නාසුළු උත්සන්න වෙනසුළු ආසන්න වෙනසුළු මේක හරි කියන විශ්වාසයෙන් කරන්න. එතකොට මේ තොරතුරු ඔයගේ නෙවෙයි ලක්ෂ කෝටි වාරෙන් මේවා විසිතුරු වෙලා විස්තර වෙලා ලොකු ශාන්තියේ ඉන්න කාලේ කියන්නේ ওই ධම්මව සාමතු පතුරු ගහිලා පේන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට මේක සජීව පේන විදිහට යනකාර හරි විස්තර දකින්න මදි සමීප මදි ආසන්න මදි උච්ඡන්න මදි අන්නේ සඳහා ප්‍රයත්න කරන්න කියලා කියයි. ආදුනිකයි. පළමුව පාද නමස්කාර කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සති භාවනාවේදී ඉහළට ඇදී යන වේගය දෙස බලා සිටියෙමි. එහාට මෙහාට පැද්දෙන වේගය ටිකෙන් ටික සියුම් වී නතර වුණා. ටික වේලාවක් ඒ දෙසම බලා සිටීමේදී ගල් ගැසුණාක් මෙන් දැනුණා. නමුත් මැරිලා නැති බවක් දැනුණා. හුස්ම රැල්ල දෙස බැලුවා. හුස්ම ගන්නා බව දැනුණත් නාස්කුවරයේ කිසිම ස්පර්ශයක් තියා නාසයෙන් හුස්ම ගන්නවාද පිට කරනවාද කියාවත් දැනුනේ නැහැ. තව ටිකක් සොයා බලන විට පපුව ප්‍රදේශයේ පිම්බෙනවා හැකිලෙනවා දැනුණා. උඩුකය සැහැල්ලු බවක් දැනුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ තදත් මෙසේ දැනුණ අතර පෙරේදා ආනාපානයේදී හිස් බව බලා සිටින විට හිරුවෙලියට සමාන පාටින් ලා කහ මම සිටිනා තැනට ඉදිරියෙන් පෙනී සුළු වේලාවකින් ලා අඳුරු වලාවකින් එය වැසී ගියා තවත් ටික වේලාවකට පසු නැවතත් එම පාටින්ම ආලෝකය දිස් වී පෙරට වඩා වේලාවක් පැවති පැවති නැවතත් අඳුරු වලාවකින් වැසී ගියා. පින්වත් ස්වාමින් වහන්සේ අවශ්‍ය උපදේශක් ලබා දෙන මෙන් নমස්කාර කර ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී විනාඩි 30ක් පමණ වම දකුණ වශයෙන් උසවනවා, ගෙන යනවා, තබනවා ලෙසත් බලා සිටීමෙන් පසු කය සැහැල්ලු වී පහසුවෙන් ඉදිරියට ඇදී යන දෙස ඉවස් ඉවත සිටින්නෙකු බලා සිටින්නාක් මෙන් සතියෙන් දැකගත හැක. බාහිර අනෙකුත් වැඩ කටයුතු වලදීද තරමක් සතියෙන් සිටිය හැක. ඔබ වහන්සේට නිරෝගී භාවයත් දීර්ඝායුෂත් ලැබේවා. මේ ආත්ම භාවයේම සසර දුක්ගිනි නිවේවා. තෙරුවන් සරණයි. පරියංග පිළිබඳ භාවනාවේදී අහගෙන ඉන්නකොට බේන්නේ මේ එක එක ආකාර ආකාර පඤ්ඤාති කියලා මේ කියනවා. පේන්න පටන් ගන්නවා වර එක ආනාපානෙ මේ විදිහට මේ ආකාරයෙන් පේනවා තව වෙලාවට ඒක නැති විදිහට පේනවා තව වෙලාවට නොපෙනී යනවා තාලට පපුව පිම්බෙනවා හැකින විදිහට පේනවා මේ හැම ආකාරයකටම සාදර වෙනවනම් එහෙනම් මේ සතියට පේන ආකාර කියලා යෝගාචර පශ්චාත්තාප වෙන්න හෝ ආඩම්බර වෙන්න දෙයක් නැහැ. ඒකෝට තව තව ආකාර ගොඩාක් පෙන්වන්න පටන් ගන්නවා. ඒ පේන්න පේන්න අරමුණට සමීප වෙනවයි කියලා තමයි අහගෙන ඉන්න කෙනාට තේරෙන්නේ. අනේ සමීප වීම ලොකු ජයග්‍රහණයක්. ඒක තමයි අරමුණේ ඇති හැටිය පේන්න පටන් අරගන්නේ. ඉතින් ඒ නිසා උඟ දෙනකොට මේ සටහන් සහ ආකාර පිළිබඳ ශිල්පේ සටහන් සහ ආකාර පිළිබඳ කුසලතාවය ගොඩක් වෙලාට වැටෙන්නේ පරියන්කේ. සමහරෙකුට සක්මනේදිත් වැටෙනවා. චෝතකන කාර්ය කමන්නේ ඒක අල්ලගත්තොත් ඊට පස්සේ ඒ සක්මනේ පරියන්කේ දාගත්ත එක සක්මනට සක්මනේ එදින්දා වැඩොට එක පැතිරලා යනවා. ඒ නිසා මේ වැටෙන ආකාර බාධාවකට ගණන් ගන්න එපා. එහෙම නැත්නම් ඒ ආකාරවල මේක හොඳයි මේක නරකයි කියන්නේ යන්න. ඔක්කොටම සම සාදර බවකින් කටයුතු කරන්න. එහෙම කරනකොට භවනායි ජයගත්ත පෙරදුනා හරිය වැරදුනා කියන එකක් නැහැ. මේ ආකාර පේන තාක්කල් අරමුණේ සතිය තියෙනවා. සතිය පිහිටලා තියෙනවා. යෝගාවචරයම තෝරන්න යෑමෙන් තමයි අරක හොඳයි මේක නර කියලා තෝරන්න යෑමෙන් තමයි මේ ගමන මේ සරල ගමන ඍජු ගමන අවුල් කරගන්නේ නිසා හැම ආකාරයකටම සාදර වෙලා බලාගෙන යන්න කියන එක තමයි කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරියංක භාවනාවේදී පිම්බීම හැකිලිම දෙස බලමි. ඊයේ දිනේ භාවනා කරන අවස්ථාවකදී ඊටමත් යහපත් ලෙස සතිය පැවතියේය. කිසිදු ශබ්දයක් බාධාවක් නොවිය. ක්‍රමයෙන් පැය භාගයක පමණ වේලාවක් ගත වෙද්දී සිතට මහා පාළු බවක් දැනින. එය ලිවීමටවත් කීමටවත් නොතේරේ. එලෙස විනාඩි 5ක් පමණ යන විට එක විටම චක්‍රාකාර සුදු පැහැති ඊතලවන් රේඛා රැසක් වේගයෙන් නැවිත් හිස් මුදුනින් හිසට ඇතුල් විය. එය ඉදිකටුවකින් ඇනගෙන ඇනගෙන ගියාක් මෙන් දැනින. එවිටම සිත කලබල වී net විවර විය. ඒ වෙනතුරු සතිය පැවතියේය. භාවනාවේදී දියුණුවට උපදෙසක් පතමි. මේ භවයේදීම ඔබ වහන්සේට නිවන් දැකීමේ වාග්ය උදා වේවා. ත්වන් සරණයි. ඔය වගේ අර හිත අලුත් ප්‍රදේශයකට නොදන්න ප්‍රදේශයකට පෙර නොවිසු නොසිතු නොවිරු තැනකට යනකොට අපේ හිතයි කයයි දෙකම පුදුම විදියට පැකිලෙන්න ගන්නවා බය වෙනවා ඒ මොකද මේ ඒ ප්‍රදේශවල කෙලෙස් අඩුයි ඉතින් අපිට ඕනේ ආයෙත් කෙලෙස් තියෙන ප්‍රදේශ ඒකට ඇත්ත එක ඇරෙනවා අපිට මේ අයිය හුස්ම ගන්න හිතෙනවා විවිධාකාර දේවල් වෙනවා ඒකට මුකුත් බය වෙන්න එපා හැටි ඒ මේ ශරීරය නැත්නම් මේ කයේ තියෙන ඥානගත ස්වභාවයක් අරසාවක් මතුවේ. යාට අනාරක්ෂිත බවක් වැඩිහිච්ච නිසා පාට නිකන් ඇඩ්‍රිනලින් ඩෝස් එකක් එළියට දුන්නා වගේ මේ ඇඟ කුලප් වෙන්න පටන් ගන්නවා. නමුත් යෝගාවචරය ලෑස්ති වෙලා ගියොත් ඔය එන තිගැස්ම අඩු වෙනවා. යෝගාවචරය මේකට බය වුණොත් තවත් වැඩි වෙනවා මේක. ඊට පස්සේ යකු ගැහුවා කියනවා. ඊට පස්සේ නූල් බඳින්න ඕනේ. ඊට පස්සේ පිරිත් නූල් ගැට ගහන්න ඕනේ. ඊට පස්සේ වස් කවි සිත් කවි කියන්න ඕනේ. ගොඩක් වැඩ තියෙනවා. යෝගාචරය මේ කය ජීවිත දෙක নিরপেক্ষව ගිහිලා ඔය ඕන දෙයක් වෙච්චාවයි. මම එදා ගියේ නැති නිසා අයියෝ කලබල වුණා. මම එන්න අනිත් දවසේ ලෑස්තිලා යනවා කිව්වොත් ඔය කිසි දෙයක ගන්න දෙයක් නැහැ. ඒ නිසා යෝගාචරයට අවශ්‍ය වීරිය පටන් ගන්නෙ වීරිය එහෙම නැත්නම් ආරම්භ ධාතු වීර්යවද මෙතන වීරත්වයකටපත් වෙනවා. මේ එන දෙයක් එනකොට පසු බාන්නේ පසර පැයක් ගන්නෑ. ඊයේ ගත්තා. මම කමරාන සූද්ධ කරගත්තා. දැන් යන්නේ ලෑස්තියෙන් මම ඉදිරියට යනවා කියලා ගියොත් ඔය එකක්වත් කියන දෙයක් නෑ. අන්නේ ඒ වැඩ පිළිවෙලේ දැන් ඉන්නේ. ඒක නිසා අනාරක්ෂාව පිළිබඳ ශාරීරිය ක්‍රියාවත් වෙන්නේ හිතට මේ වෙන දේවල් පිළිබඳව විශ්වාසය නැති වෙනවා. එහෙම නැත්නම් වෙන ඕන දෙයකට ලෑස්ති වෙලා ගියේ නැතිකම. ඒ නැත්නම් අනිත්‍ය සංඥාව නැතිකම. ඒක නිසා අනිත් දවසට යනකොට දැන් දන්න ශේෂ්ත්‍ර නිසා නොදන්නා ශේෂ්ත්‍රයකට හිත යනකොට නන්නාදුන ශේෂ්ත්‍රයකට හිත යනකොට සද්ධාව ටිකක් වැඩි කරගන්න. සීල සීපත් කරන්න. එතෙන්ට එනකන් සතියෙන් ආව මග සලකුණු ටික සීපත් කරලා හරි මම ඉදිරියට යන්න ලෑස්ති කියලා දවසින් දවස දවසින් දවස ඒ නොදන්නා සැකකල යුතු අනිශ්චිතතාවයේ තියෙන ශේෂ්ත්‍රයට යන්න යන්න කයේ හිතේ පුදුම මේ ප්‍රතිශක්තියක් වැඩෙන්න පටන් ගන්නවා. ඒක කවදාකවත් මේ ටිකෙන් ටික වඩලා දිනු කරන මිසක් වෙන කරන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ඒක වැඩෙන වෙලාවට අනුග්‍රහ කරලා ඉදිරියට යන්න ඕනේ. ඒක මේ සෙල්ලක්කාර වැඩක්. ඒක නිකන් හිතුවක්කාර වගේ වැඩක්. එහෙම නැත්නම් නවමු දෙයක්. වෙන විදිහකට කියන්නේ අපි දන්න කිසිම තැනක නිවන නැහැ. ඔන්න නවමු තැන තියෙන්න ඉඩ තියෙනවා. ඒක බුදුජානනාංශයේ චංකි සූත්‍රයේ සඳහන් කරනවා අපි දන්න තැනක නැහැ. ඒ නිසා අපේ හිත දන්න තැනට ගෙනත් දාන්න හදනවා කෙලෙසිය සහුරු කරන්න. ඒකට අපිට කරන්න තියෙන කමන්නේ ආපහු කවට කමන්නේ අර නොදන්න තැන වෙන්නත් වැඩිය සමීප කරගෙන ආද කරගෙන කරනවා නම් එnde end end end තමන්ගේ අර විශේෂ පුරුල් වෙන්න පටන් ගන්නවා ඒ නිසා අනිත් දශමිකට ලෑස්තිලා යන්න අපේක්ෂා කරන යනවා කියන එක නෙවෙයි ලෑස්තිලා යනවා කියන්නේ ආවොත් කලබල වෙන්නේ නැතුව ලෑස්තිලා යනවා මිසක් අපේක්ෂා කරන්න බෑ. අපේක්ෂා කරාට ලැබෙන්නේ නැහැ. ලෑස්තිලා යන්න කියලා කියන්නේ. සක්මන් භාවනාව. අවසරයි ස්වාමින් වහන්සේ. මා අද දින භාවනා කිරීමට උඩමළුවට ගියෙමි. එෙහිදී සක්මන් භාවනාව කිරීමේදී පළමුව මළුවේ එහාට මෙහාට ගියෙමි. එය විනාඩි 5ක් පමණ විය. ඉස්සෙල්ලා භාවනා කිරීමේදී තබමි තබමි යනුවෙන් මෙනෙහි කළද අද දින මා වම වම දකුණ යනුවෙන් මෙනෙහි කළෙමි. එය ඊටා සැහැල්ලු විය. සක්මන් කිරීමේදී වම දකුණ යනුවෙන් මෙනෙහි කිරීම පහසු විය. එෙහිදී සක්මන් කිරීමේදී මා ඊටා සමාධිගත විය. සිතුවිලි ආවේද නැත. හිස රදය ආවේද නැත. මා පාතබන විටත් හිස රදය අඩු වේද වැඩි වේද යනුවෙන් අවධානයෙන් සිටිමි. තෙරුවන් සරණයි. යන්නේ ඉස්සරහක් කොමට ඒ තරම්ම සලකනවා. සද්ද වලට ඒ තරම්ම සලකනවා අනේ එන්න එපා යන්න කියලා සින්දුවත් ඒ වගේ අර කෙලස් ටික නැති වෙච්චාම ඇඟට උණ වගේ කරප්පම් වගේ ඒ නිසා විපස්සනා භාවනා කමටහනක කිසිම දවසක මේක ආවේ නැහැ කියන සටහනක් දාන්න එපා. එහෙම නැහැ කියලා ලියන්නේ අපේක්ෂාවෙන් ගිහිල්ලා. මේක තමයි තෘෂ්ණාව කියන්නේ. නිසා වෙච්ච දේ වෙච්ච හැටියට කියනවා මිස අහවල් දේ නෑ මේක නෑ මේක නෑ කිව්වොත් අපිට මුළු ලෝකෙම පිළිබඳ ලයිස්තු ලියන්න වෙනවා. එකෙන් අදහස් කරන්නේ මේ යම් යම් දේවල් වලට අපි විශේෂ කැමැත්තක් තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ල මම වැඩක් කරන්න ගියොත් මේ වේදනාව එන්නම ඕනේ. එහෙම නැත්නම් ඉසිකක්කම නැත්නම් මේ සද්ද එන්න ඕනේ කියලා අපේක්ෂා කරනවා කියන්නේම අපි මේ ඉල්ලගෙන බෙදාගෙන කන කෑමක් තියෙනවා. මොනවාක් නැති වෙච්චහම හරි පාළුව. ඉතින් ඒක ලයිස්ට්ුවක් දෙනවා. අරකට නැහැ, මේකත් නැහැ, ඒකත් නැහැ, මේකත් නැහැ කියලා කියන්නේ ඒ තමයි අපේ පෞරුෂත්වය. ඒක තමයි අපේ රුචි අරුචිය. ඒ නිසා නැති දේවල් ගැන මේ සඳහන් නොකර සිටීම විශාල කුසලයක්. විශාල දක්ෂකමක්. නැති දේවල් ගැන කතා කරන්න එපා. තියෙන දේවලත් බාධාවක් නෙවෙයි නම් කතා කරන්න එපා. තියනවා කියන පේන දේවලුත් සැකයක් බාධාවක් අනිශ්චිතතාවයක් නැත්නම් ගණන් ගන්න එපා. එහෙම කරලා තමයි අපි මේ ඉදිරි ගමන යන්නේ. ඒ නිසා හොඳයි. නමුත් මේ හොඳ පැත්ත බලාගෙන හොඳ පැත්තට සහයෝගය දෙන්න නරක දේවල් ගැන ලියලා රචනයක් අක්ක කරගන්න එපා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ ධර්මදේශනයේදී මෙනෙහි කිරීම, චේතනා කිරීම, විතර්ක කිරීම යන ධර්මකාරණා පෙර ආසා නැතිමුත් ගුරු උපදේශයක් නොමැතිව එම උපක්‍රම භාවිතා කර තිබුණා. එනම් මූල කර්මස්ථානයේ සමග වෙනත් චලන දැනීම් අරමුණ ප්‍රකටී ඇතිවිට පිම්බීම හැකිලීමට ඉදිරියෙන් උදරයේ යන විශේෂණ පදේ යොදා ඒ දෙස නිරීක්ෂණය කළෙමි. සාර්ථකයි. නමුත් භාවනාව උපදෙස් නොමැතිව සිදු කිරීම අහිතකර බව ප්‍රසිද්ධ නිසා මම එම උපක්‍රම නතර කළෙමි. ඒ මොහොතේ ප්‍රකට අරමුණ නිරීක්ෂණය කළෙමි. ස්වාමින් වහන්ස ඇතම් අවස්ථාවල මම මා පිළිබඳව ඇගීමක් සිදු කරන අවස්ථා ඇත. එනම් දැන් මගේ රාගය, ద్వේෂය අඩුයි ආදී ලෙස తాවකාලිකව. පුදුමයි ඊළඟට පර්යාංකයේදී හෝ හීනෙන් හරි ඊට ප්‍රතිවිරුද්ධ කෙලෙස් පෙන්වයි. දිනක් හීනෙන් දුටු රාග දර්ශනයක් මම හීනෙන්ම අට්ටි භාවනාව යොදා ගැනීමෙන් රාග සිත යටපත් කළෙමි. උදේද ඒ ඒ ප්‍රමෝදය තිබුණා. එසේ ද්වේෂ සහගත අරමුණකදී වීතික්කම පරිවුට්ටාන අනුසය අවස්ථාවල යෙද්දී යෙදී යෙදී ගත හැකි උපක්‍රම තිබේ නම් කරුණාවෙන් පහදා දෙනු මැනවි. මම ඇතැම් විට සිතුවිල්ලක් ලෙස මෙනෙහි කර නොහැකි වන විට බෝසත් චරිතයේ ඇතැම් අවස්ථා නන්ද මාතා ආදී චරිත 100ට ගනිමි. එවිට ද්වේෂයේ පහව යයි. නමුත් ආයිත් එයි. විටක පීඩාවක් සේද දැනේ. හා තීන මිද්ද අතර හා තීන මිද්ද අතර වෙනසද නිරීක්ෂණයට හසු විය. සක්මන පැයකට ආසන්න කාලයක් සිදු කෙලිමි. පරියංකයේ මූල කර්මස්ථානයේ ටික වේලාවක් සිටින විට යම් කාල සීමාවක් තුළ විනාඩි 10ක පමණ හතරවරක් පමණ ගැස්සීමක් ඇතිව අවදි වෙයි. ඉරියව් වෙනස් වී නැත. අවදිවන සෑම විටම සිත මූල කර්මස්ථානයේ විය. එම නිසා මම එය තීන මිද්ද නොවේ ලීන භාවයයි හඳුනා ගතිමි. නමුත් එහි ආරම්භය නම් කතරම් විපරම් කළත් හසු නොවිය. නමුත් මෙනෙහි කිරීම නතර නොකෙලිමි. ලීනභාවයේ නැතිවිය. මද වේලාවකින් යම් මට්ටමක ආලෝකයේ සමග කය සිත සැහැල්ලු විය. ඒ පිළිබඳ පැමිණි හැඟීම්ද සැහැල්ලුවෙන් මෙනෙවිය මෙනෙහි විය. මේ සෑහෙන වේලාවක් මෙසේ සිටිමි. පරිසරයේ පැමි පරිසරයේ පැමිණ සැක සහිත ශබ්දයක් නිසා කාලය පිළිබඳව තීරණයක් ගැන පරියන්කේ නැගිටිමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදේශක් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවිතේ උදා වේවා. මේකදී අර මූල කර්මස්ථානයේ මුල් කරගත්තේ නැති අඩුපාඩු හොඳින් ඉඳලාම තියෙනවා. ඒක නිසා පිටින් එන රාග ගැන, ද්වේෂ ගැන, මෝහ ගැන කතා කරනවා. ඒ ඔක්කොම අතුරුපල. තම අඩු ගානේ මෙන්න මේකයි මගේ මූල කර්මස්ථානේ මෙහිමයි මට පෙනුනේ කියන සතහනක්වත් නැහැ. ඒ නිසා සම්පූර්ණ අන්දමන්ද මානසිකින් ලියාපු රචනයක් මේකේ තියෙන්නේ. ඒ නිසා ඊව ගැන අපිට අවශ්‍යයි දැනගන්න අවශ්‍යයි. නැත්නම් අපි ඒකට තේමාව ලබාගන්නේ තමන් ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානට සාපේක්ෂව තමයි. එහෙම නැතුව මේ අතුරුපාරවල් දිගේ විස්තර හොයන්න ගියොත් ඒක තවත් ප්‍රපංචකරණයක්. තවත් සරුංගල් හැරිල්ලක්, තවන්තර කතන්දර ගෙතිල්ලක්. එහෙම නැත්නම් පාරෙන් පිට පැනිලා. ඒ නිසා මේ සරල භාවය කඩා ගන්න එපා භාවනාවේ. කඩාගත්තට පස්සේ මුළු අභිධර්ම පොත් කියවත් මුළු ත්‍රිපිටක පොත් කියවත් මුළු අටුවාව කියවත් මදි. මේ සරල බහයට මොකක්වත් ඕනේ ඔය අටුවාව ඕනෙත් නැහැ ත්‍රිපිටකය ඕනෙත් නැහැ මොකුත් නැහැ. ඒ නිසා අපි අර සරල භාවයේ කඩාගෙන මේ රාග ద్వේෂ මොහ ගැන ගොඩාක් හොයන්න යනවා. ඒ නිසා ආපෞසරයක් කමඨාන් සුද්ධ කිරීමේ වාතාව සම්බන්ධ කොලේ කියවන්න භාවනා ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. මම මේ කතා කරන්නේ භාවනා කමඨහන් වාර්තාව සකස් කිරීමේදී මේ තොරතුරු ගොනුකරනද මූල කර්මස්ථාන සාපේක්ෂව ඒකට මේක ඉච්චර අහන්න ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව ගොනු කරපු නිසා රචනයත් අවුල් මූලික අඩුපාඩු ටිකක් තියෙනවා. ඒ නිසා භාවනාව විදිහටම කරන ගමන් ලියනකොට සැලකිල්ලෙන් අර කමඨහන් වාර්තාව පිළිබඳ දීලා තියෙන උපදේශ කරු කරන්නේ ඒකට භාවනාවේ තේමාව ආධ්‍යාත්මික ජීවිතයේ කොඳුයට පෙළ හැදිලා එයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන දැනට මූලික අරමුණු මෙනෙහි නොකර බල නොකර විවේකයේ ඇතිවන ආකාරයට සක්මන් කළ හැකිය. තබන වම් පාදයේ දැනෙන විඳීම් රාශිය තැබූ දකුණු පාදයේ විඳීම් රාශියට හාත්පසින්ම වෙනස්ය. කලින් දකුණ ඊළඟ දකුණට වඩා වෙනස්ය. මටත් නොදන්වා ඉවත ගිය සතිය ඉබේම නැවතත් පාදයට පැමිණ වැඩ ආරම්භා ඇත. මගෙන් අවසර නොගෙනම සද්ද වේදනා සිතුවිලි වලටද ගමන් කර ඇත. විටක අංශභාගයේ හැදුනාක් මෙන් පැත්තට බර වී ගමන් කර ඇත. විටක මඩේ හිට වූ ඉන්නක් මෙන් වේඋලයි. මුළු සක්මනම විකෘති වී ඇත. මුළු සක්මන පුරාම ඉබාගාතේ ඇවිද්දකුමෙන් දැනිනි. නමුත් විවේකී මනසකින් බලා සිටිය හැකි විය. මෙම අත්දැකීම් සියල්ලෙන්ම පහත පරිදි තීරණවලට එළඹුණි. 1. මගේ වැඩ ටික මට ඕන විදිහට කර ගැනීමට නොහැකි වූ බවත්. 2. මගේ වැඩ ටිකවත් මට ඕනෑ විදිහට කර ගැනීමට නොහැකි බවත්. තවද මූලික අරමුණෙන් පිටගිය සිත නැවත ඉබේම පැමිණෙන බව දැනේ. විටක එම සිතුවිල්ල බ්‍රේක් ගැසුවක් වගේ හදිසි තිරිංග තදකලාක් මෙන් ෂණිකව අතුරුදහන් වී මූලික අරමුණට පතිත වේ. තවත් විටක බොඳ වී සෙමින් මූලික අරමුණට ගොඩවන බව දැනේ. එදිනෙදා කටයුතු අනුන්ටත් තමාටත් සිතින්ම සමාව දෙමින් සහයෝගයේ ගයෙන් සිදු කළ හැකි බව දැනේ. ඔබ වහන්සේ පසුගිය දින දෙක තුල නොවඩින බව කලින්ම දැනගෙන කනගාටුවටපත් වී සිටියද විවේකී මනසට බාධා කර නොගෙන සතිය පිහිටුවා ගත හැකි විය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඒක නිසා මේ යම් වෙලාවක මට ඕන දෙයක් කෙරෙන්නේ නැහැ කියලා මං හිතුව විදිහට කටයුතු වෙන්නේ නැහැ කියලා බැලුවොත් පෘථග්ජන ජීවිතයක බලාපොරොත්තු සුන්වීමක් නමුත් භාවනා ජීවිතේ ප්‍රථම ජයග්‍රහණය ඒක තමයි. ඒක නිසා මේ gedara dore බලාපොරොත්තු සුන්වීම මෙහිදී බලාපොරොත්තු සාර්ථක වීම. මෙහිදී බලාපොරොත්තු සාර්ථක වීම තමාට gedara dore බලාපොරොත්තු සුන් වීමක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා අපි තීරුම් අර ගන්න ඕනේ කාරණාව එකම විදිහකට යන්න ඇරලා නැත්නම් අත්දැකීම ආනාපානෙ පිම්බි මැගල එක විදිහට යන්න ඇරලා මේක දිහා වෙනස් වීම තේමා කරගෙන බැලුවොත් භවනා කරන ඔක්කොම හරිම දක්ෂයි. යම් විදියකට වෙනස් නොවීම තේමා කරන්න බැලුවොත් ඔක්කොම අදක්ෂයි. වෙනස් නොවීම තේමා කරලා බලනවා කියලා කියන්නේ අනිච්ච සංනිච්ච සංඥාව. වෙනස් වීම තේමා කරලා බලනවා කියන්නේ අනිච්ච සංඥා. ඉතින් අපිට මේ භාවනාවේ අසාර්ථකත්ව වෙලා තියෙන අපිට තාම අපි භාවනා කරන නිත්‍ය සංඥාවේ ඉඳලා. ඉතින් ඒක කවදද පෙරලෙන්නේ කියලා කියන්න බෑ. ඒ පෙරලෙනකොටත් ඒ පෙරලිය අවාසනාවන්ත දෙයක් විදිහට තමයි ගිහි ලෝකෙ පැත්තෙන් බලනකොට පේන්නේ. ඉතින් ඒක විදිහට නැතුව ඇති හැටියෙන් බලනද කොච්චරක් යෝගාවචරයට සම්මා දිට්ඨිය අවශ්‍යද? සම්මා සංකප්ප අවශ්‍යද? ඒක කඩේ ගන්න නැහැ. සුපර් මාකට් එකේ ගන්නත් නැහැ. භාවනා කරුවට ලැබෙන්නේත් නැහැ. ඒක කර කර ඉන්නකොට විතරයි වෙනවනම් වෙන්නේ ඉඳී තියෙන්නේ. ඒක නිසා ඔය කොයි දේ බලාපොරොත්තු සුන්ුණත් ඒක භාවනා ජීවිතයේ බලාපොරොත්තු අංග සම්පූර්ණ වීම. ඒ නිසා කියන්න පුළුවන් බලාපොරොත්තු සුන්විය පිළිබඳ බලාපොරොත්තුවක් තියෙන මිනිහට කවදාකවත් බලාපොරොත්තු කඩවීමක් වෙන්නේ නැහැ කියලා. තමන්ගේ හැම වැඩකදීම තියෙන්නේ මගේ බලාපොරොත්තු සියල්ලම සුන් වෙනවා කියලා. ඒකෙන් වැඩ කරන මිනිහට කවදාවත් බලාපොරොත්තු සුන් වෙන්නේ නැහැ. කවදා හෝ නිවන් දකින්නයි කියලා කියන්නේ සියලු බලාපොරොත්තු සුන් වීමක් තමයි. ඒ නිසා විශාල රචනයක් ලැබුවම රසන රචනයක් හාෆ් ෂීට් එකක දීලා තිබුණේ ඒක කියලා තියෙනවා බලාපොරොත්තු සොංගීම නම් අපේ නිවන කියලා කියන්නේ නැත්නම් බලාපොරොත්තුව නිවන් ලැබුණාට පස්සේ පාටියක් දාන්න වෙන්නේ නැහැ කියලා. ඒ බලාපොරොත්තු සොංගිලා අනිතික පාටි දාන මිනිහක් නැහැ නේද? ඒ නිසා 84000ක් කට්ටිය නිවන් දැක්කලු බුදුහාමරගේ සාසනේ එක එකක් පාටියක් දාලා නැහැ. සෑහෙන දෙයක් නිවන් දකින්නවා කියන්නේ. සෑහෙන කැපකල නිවන් දැක්කම උද කවුරක්වත් පාටියක් දාන්නේ නැහැ. මොකද නිවන් දකින්නවා කියලා කියන්නේ බලාපොරොත්තු සුන් වීමක්. ඒ නිසා කවුරු හරි බලාපොරොත්තු සහිතව ආපු ගමනක් නම් සුන් වේවා කියලා ප්‍රාර්ථනා සුන් වේවා කවුරු හරි බලාපොරොත්තු සුන් වෙලා ආවනම් මේද ඉතින් ආවේ නැතත් නිවන් දැකලා තියෙන්නේ. මෙහෙතෙන්න ඕනේ නැහැ එතකොට. ඒ නිසා කවදද අපි මේ අපි මෙතෙක් කල් හදාන ගිය සීන පොදිය බලාපොරොත්තු පොදිය සුන්වීමකට ගණිතනු කරන වෙලාව තමයි ওই වෙලා තියෙන්නේ. ඉතින් ඒක භාවනා පැත්තෙන් අහන්න සන්තෝෂයි. ආදරි තාම් ප්‍රසිද්ධව ප්‍රකටව කියන්න පුළුවන් නම් මේ මගේ පාලනයකින් නෙවෙයි මේවා සිද්ධ වෙන්නේ යන්තම් මැරෙන්න ඉස්සලා ඒක දැනගත්තා කියලා ඒක ලොකු ජයග්‍රහණයක් කියලා ඉදිරියට යනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආස්වාසයත් ප්‍රස්වාසයත් මෙනෙහි කරමි. මෙසේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාව මත සතියෙන් යුතුව විනාඩි 7ක් 8ක් ගත කරන විට මගේ සිත ශරීරයේ අභ්‍යන්තරයේ සිදුවන හද ගැස්මේ ක්‍රියාවට යොමු වේ. නැවත ආස්වාස ප්‍රස්වාස සතියෙන් යුතුව විනාඩි 3ක් 4ක් බලනා විට ශරීරයේ අභ්‍යන්තරයේ මස්පිඩු සෙලවෙන්නාක් මෙන් දැනුනි. තවද මුහුණේ ඇති මාංශ පේශීන්ද දෝලණය වනවාක් මෙන් දැනිනේ. මෙසේ සිදුවීමට හේතුව පහදා දෙන ලෙස ගෞරවයෙන් নমස්කාරයෙන් යුතුව ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔය වෙනස් වීම ඇයි කියලා අහන්න පටන් අරගත්තොත් කවදාවත් භාවනාවක් බෑ. එතකොට වෙන්නේ gadulayak තිබ්බා වගේ හිර වෙනවා. වෙනස් වීම වලට ඇස්තලා යන. එන ඕනම දෙයක් සාදර වෙන්නේ. එතකොට ඔය ඇයි කියන ප්‍රශ්නේ අහන්නේ. ඇයි කියන ප්‍රශ්නේ නාස්තික ප්‍රශ්නයක්. මේ සිද්ධ වෙච්ච දේ ඇයි කියලා අහන්න කාටද අයිතියක් තියෙන්නේ? ඉද උනා නම් වෙලා ඉතින් ඒක බාර ගන්න එකනේ තියෙන්නේ. Tamanට තියෙන එක බාර ගන්න ඇත්තයකට හැඩ ගැහෙන්න පුළුවන්ද කියන එක තමයි මනුස්සකම. කිසිම තිරසනෙකුට බෑ. විචි දෙයට හැඩ ගැහෙන්න පුළුවන් මේ ජීවිතය ඇතුළත පරිණාමයේ පොඩ්ඩක් ඉඳ තියෙන එකම සතා මනුස්සය විතරයි. එයාට පුළුවන් විචි දෙයට හැඩ ගැහෙන්න. බැරි මිනිහට කියනවා මිච්ඡා දිට්ටි, කොලමොලයි, මිච්ඡා සංකල්පයි. ඉතින් හැම වෙලාවම ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ කියලා අහනවා කාගෙන්ද අහනවා. ඒක මම හිතන්නේ අපි ප්‍රශ්න වැඩසටහන් වල කීප වතාවකමතක් කරා මේක සිද්ධ වුණා නම් ඒක බාර ගන්න. ඇයි කියලා අහන්න අහන්නද ਸਰබලදාරි දෙවි කෙනෙක් අපි අදහන්නේ නැහැ. වෙනාද නැද්ද කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න. ප්‍රත්‍යක්ෂ වුණා නම් ඒකට සාදර වීම හරහා Tamanට ඒකට හැඩ ගැහිම තමයි අපි මේ අනිච්ච සංඥාව කියලා කියන්නේ. මේ නිච්ච සංඥාවෙන් අහන ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේ මා වසර ගණනාවක් තිස්සේ විපස්සනාව වඩමි. සතිය වැඩිම ක්‍රමක්‍රමයෙන් දියුණු වූ බව තරයේම විශ්වාස කරමි. එහෙත් එදිනෙදා කටයුතු වලදී භාවනා කිරීමට පටන් ගැනීමට පෙර අතීතය හා සංසන්දනය අතීතය හා සංසන්දනය කිරීමේදී ඊළඟට කළ යුතු වැඩේ තරමක් අමතක වන බවත් පොත්වල විෂය කරුණු අතීතයට සාපේක්ෂව මතකයේ රඳවාගත හැකි ප්‍රමාණය අඩු වී ඇති බවක් දැනේ. මා අසා ඇති පරිදි භාවනා කරන විට මතකයේ දියුණු වේ. මා කෙරෙහි අනුකම්පාවෙන් මතක ශක්තිය වැඩි කර ගැනීමට සුදුසු උපදේශක් ඇතනම් දේශනා කර දෙන සේක්වා. ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා. මනස මතක තියාගන්නේ ඕන ටික විතරයි. එහෙම නැතුව ඔක්කොම බලන්න මේ මොකද අපේ මේ මෙමරි එක ඒව නැත්නම් මේ hard disk එක තියෙන ඇතුලේ ඒකෙදී සීමිත capacity එකක් තියෙනවා. ඒක නිසා එක දවසක් ඇතුළත ලැබෙන තොරතුරු කන්දරාව පැය 24ක් ඇතුළත 150ක් අමතක කරනවා. නැත්නම් අලුත් ඒවාට ගන්න විදියක් නැහැ. ඒක නිසා අමතක වෙන්නේ ඕන නැති දේවල්. ඔක්කොම මතක තියාගෙන ඉගොත් ඔළුව පුපුරලා නැහිනවා. ඒ නිසා අමතක වෙන එකට බේත් බොන්න වෙනවා. ඒ බේත් බීලා හරි කරන්න වෙනවා. ඒක තමයි රැ නිින්ද ඉන්න වෙලාවේදී නිෂ්කාශනයක් සිද්ධ වෙනවා. අපේ හීනකද හී නිින්දකද හීන කියලා කෝටි කීයක් දකිනවා. උදේ වෙනකොට මොනවද මතක තියෙන්නේ? අපි තණ්හාවට අදාළ දේවල් ටික, මාන්නයට අදාළ දේවල් ටික, දෘෂ්ටියට අදාළ දේවල් ටික ඉතුරු වෙනවා. අනිත් ඒවා නැහැ. අපි කෝච් එක ගමනක් ගිහිල්ලා ඇවිල්ලා බලන්න දැකපු කට්ටියන් කී කිසිනාද මතක තියෙන්නේ කියලා. තෘෂ්ණාවට අදාළ ටික මතක හිටිනවා. දිට්ඨියට අදාළ ටික මතක හිටිනවා. සක් මේ මාන්නයට අදාළ ටික මතකෙ ඉන්නවා. අරු මට රැව්වා, මූ මට කෙනෙත්තුවා, මූ මට හැක් ගැව්වා. ඒ ටික මතකයි. කෝච්චි කිච්චර සෙනග ඉන්නවා. ඉතින් වගේ මේ මතක වැඩි තතහන වැඩි කරන්න යන කට්ටියට මතක තියාගෙන හැම මතකයක්ම කරදරයක්. ඒ මතක වැඩි වෙලා තමයි අපිට මේ මේ ඊගාවෙටෙන චිත්තක්ෂණේ තියෙන නවමු භාවයට යන්න බැරි පරණ මතකවල තියෙන වද බන්ධන නිසා. ඒක නිසා ඒක ජීවිතේට බාර දෙන්න. යාට ඕන ටික මතක තියාගන්න. අපිට තේනී කාටෙන චිත්තක්ෂණයට 100ක් අලුත් වෙන්න. තිරියක් වෙන්න ඕනේ. ලදරුවෙක් වගේ මොන දෙන්න පුළුවන් නම් හරි සුන්දරයි. යන්න බැරි මොකද මේකට බුදුහාමරෝ භවනෙtti කියන වචනේ පාවිච්චි කරනවා. පරණෙන් ගිනව මතක පොඩ්ඩක් ඉස්සරහ චිත්තක්ෂණයට අපි ඉහට තියෙනවා. කෙලසෙනවා. මේක වර්තමාන මොහොත පොඩ්ඩක් nerā යනවා එන චිත්තක්ෂණයට. ඒක හරහා තමයි ගැටි ගැහි ගැහි සංසාරය යන්නේ. මේ චිත්තක්ෂණ ඊගාචිත්තකන මොනවත් යන්නේ නැත්නම් ඒ චිත්තක්ෂණය හේම නිවනට යනවා. ඒක නිසා මතකය නැතුව බෑ ඒක මොලේ ඒක යාන්ත්‍රණයක්. ඉතින් ඒක වැඩිකරන ඉල්ලනවයි කියලා කියන්නේ මේ දුක් ඉල්ලනවා කියන එක. එහෙම නැත්නම් මේ කරදර ඉල්ලනවයි කියන එක. බුදුචානන්සේ සඳහන් කරලා තිනවා සතිය ගැන කියනකොට චිර කතම්පි චිර භාසිතම්පි සරිතානුසරිතයි. හොඳට සතියෙන් කටයුතු කරනකොට මුළු හදින්ම කරනකොට ඒ දේ හොඳට පෙර කළ කිව් දේ හොඳට සිහිලවන්න පුළුවන්. ඒක ලැබෙන අතුරුලාභයක්. නම සතිය කියන්නේ ඒක නෙමෙයි. කරන දේ මුළු හදින් කරන්න එතකොට මතකයි තියෙනවා. අමතක වෙලා යනවනම් ඒක ඉතින් තණ්හාවට මාන්නයට අදාළ නැති දේවල් හැල්ලා යනවා. ඒ නිසා මතකේ ගොඩක් වැඩි වෙන්න පටන් ගත්තොත් ඒක මේ දරන්න බෑ. ඒක නිසා ඒ මතකයේ වැඩි කිරීම සඳහා භාවනා කරන එක තමයි අද තියෙන ෆැෂන් එක. අද තියෙන ට්‍රෙන්ඩ් එක නැත්නම් අද තියෙන මොස්තරේ ඒකන විශාල වාද තියෙනවා. බටහිර ලෝකේ මේ තවදුරටත් මේ දේවල් ඔළුවේ තියාගෙන ඔළුව කුරුවල් කරගන්න එකද සතිය කියන්නේ කියලා නෑ. සතියට අතුරුඵලයක් විදිහට හම්බ වෙනවා. නමුත් සතියේ මූලික දේ තමයි බුදුචානන්සේ සඳහන් කර තිනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේෂාය මේ ලෝකෙ කිසිම ධර්මයක් සර්වඥතා ඥාණයට තේරෙන්නේ නැහැ. ගෙටක වැදිලා අල්ලලා තියාගන්න ඕන එක. මොකක්වත් නැහැ. එන්නේ ඔක්කොම යන්නයි. ඒකෙන් මේ කොටසක් අල්ලනකොට අපි කියනවා තණ්හා මාන දිට්ඨිය කියලා. ඒ නිසා මතකෙ ඉල්ලන්නේ ඒක පෝෂණය කරන්නයි. ඒක වැඩි වුණාට කරන්න දෙයක් නැහැ. නමුත් ඒක නෙවෙයි සතිය කියලා කියන්නේ. අපි මතකේ වෙනුවට සතිය හේවණල්ලක් තමයි මතකේ කියන්නේ. අපි සතිය වඩමු. මට මතක මතක නැති වෙනවා ප්‍රශ්නයක් නැහැ. එතකොට යන්න ඕන තැනට යයි. මේ වැඩපුනේ මේ પરමාර්ථය මතකේ වැඩි කිරීම නෙවෙයි. ගරුතර හිමියනි මා පරියංක භාවනාවට හිඳගත් විට හුස්ම ඉහළට අදිනවා හුස්ම පහළට දමනවා ආදී වශයෙන් හා ශරීරයේ වේදනා නිරීක්ෂණය කරමින් සිටින ගමන් සිතුවිලි වලට සිත යෑමෙන් පසුව නිින්ද යාමක් මෙන් හිස කඩා වැටේ. ඉන්පසුව නැවතත් ආශ්වාස ප්‍රශ්වාස සිහි කිරීමේදී මාහට සිහිවන්නේ වම් පාදයේ තබනවා දකුණු පාදයේ තබනවා ආදී වශයෙන් සක්මන් භාවනාවේදී සිහි කරගත් දේවල්ය. නැවතත් මා ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා ආදී වශයෙන් නිවැරදි විදිහට සිහි කරමි. මාහට දැන ගැනීමට අවශ්‍ය වන්නේ පර්යංක භාවනාවේදී මම තබනවා වම තබනවා දකුණ තබනවා ආදී වශයෙන් සිහියට නැගින්නේ කුමක් නිසාද කියයි. තෙරුවන් සරණයි. ඒ කුමක් නිසාද නෙමෙයි තමයි තියෙන මේ සක්මන්කට පරියන්කේ තී වෙනවා පරියන්කිනු සක්පන් තී වෙන එක හරි. ඒ ඒ අතුරු බාධක තියෙද්දි පරියන්කේ ඊනෝට ආනපන සීවි මේ වැඩිවීමක්ද සිද්ධ වෙන්නේ. සක්මන් ඊනකොට වම දකුණේ වැඩිවීමක්ද සිද්ධ වෙන්නේ කියන එක විතරයි අපි ගණන් ගන්නේ. ගොඩාක් දේවල් ඒ අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් මේ දීපේක්ෂණාට තමයි දල මතකේ මතක් කරලා කියන්න පුළුවන් ද මේවා සක්මන ගැන හිතුණත් පරියන්කේදී ආනාපානයේ හිටපු වෙලාව සතිය හිටපු වෙලාව වැඩි වීමක්ද වෙන්නේ අඩු වීමක්ද වෙන්නේ කියලා කියන්න පුළුවන්. එමය කියන්න බැරි නම් ඒක අතුල් කරන්න අවශ්‍ය වෙන්නේ ආපහු පිටින් එන දේවල් වල ජාතක නෙවෙයි. ඒ ඔක්කොමත් තියෙද්දි සතිය පිහිටලා මූල කර්මත්‍යනත් එක්ක ඉන්න වෙලාව වැඩි වෙනවනම් ඒක විතරයි අපි සලකා බලන්නේ. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්සේ. දිගින් දිගටම කම්පන වේග අත්දැකීමින් පරතෝ සංකල්පයෙන් යුතුව සමසිත පැවැත්වීමට උත්සාහ ගනිමින් සිටිමි. මා යොමු කළ අවසන් කමඨහන් වார்த்தාවට පිළිතුරු ලෙස ඔබ වහන්සේ පහදා දුන්නේ මම සහ මම නොවේ ලෙස අපි වෙන් කරගෙන ඇති සීමාව දැකීමට උත්සාහ ගන්නා ලෙසයි. පර්යංකය හා සක්මන වෙන්වෙන් වෙන්වන සීමාව ආදී සෑම දෙයකම වෙන්කොට දකින සීමාව දකින ලෙසයි. යම් විටක පරතෝ සංකල්පය හොඳින් වැටහෙද්දී මේ සීමාවන් ඉවත්වන බවයි මාහට එය වැටහි ගියේ. මෙසේ පර්යංකය යන නම එක් පර්යංකය යන නම එක් ඉරියව්වකට භාවිතා කළ නොහැකි අතර ඒ ඉරියව්ව මදක් හෝ වෙනස් කර හිඳීමද පර්යංකයකි. එවිට පර්යංකය යන්න සත්‍යයක් නොවේ. පර්යංකයෙන් සක්මනට මාරු වෙද්දීද බොහෝ අනු කුඩා ඉරියව් ඇති අතර ඒවාට දිය හැකි නමද නම්ද නොමැත. සක්මනට ගිය පසුද මෙසේමය මේ ඉරියව් අතර සීමාවන් සොයද්දී ඒ අතර තවත් ඉරියව්වක් හමුවේ මෙසේ දිගින් දිගටම සොයද්දී හමුවනුයේ මා අත්දකින කම්පන ස්වභාවයන්ට ගලපාගත් කල ඊට කුඩා කම්පන අංශු පමණි සීමාවක් ඇතනම් ඒ ඇත්තේ කම්පන අංශු දෙකක් අතර පමණි සිතේ පැවැත්වීමටද සිතේ පැවැත් ඉක්මටද මෙසේම ගලපා ගතිමි. මම සහ මම නොවන සියල්ලම තුල ඇත්තේ මේ સિદ્ધාන්තයයි. සීමාව බිඳී යන්නේ මෙතනදීය. ඔබ වහන්සේ පැවසූ දෙය මා නුවණින් වටහාගත් ආකාරයයි මේ. ගරු ස්වාමින් වහන්ස මේ අර්ථය නිවරදිදැයි නොදනිමි. මා කෙරෙහි අනුකම්පාවෙන් එය මදක් විස්තර කර පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට වහා දුක් ගෙවන් කරන්නට හැකි වේවා. තෙරුවන් සරණයි. මේ වගේ එක තේරුම් ගන්න පුළුවන් විවිධ පැතිකඩ තියෙනවා. මේ තේරුම් ගැනීම පමණක්ම නෙවෙයි භවනාදී බලාපොරොත්තු වෙන්නේ මේක අනත්ත් භාවය, අනිත්‍ය භාවනේ, දුක්ඛ භාවනේ, අනාත්ම භාවයේ පෙන්වන පහින් එකක් මේ. ඉතින් මේ විදිහට සමහර ඒක දිගේම විශේෂණය කරනවා. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේ ප්‍රශ්න තියෙන්නේ සීමා මරියාදාවල් තියෙන දැන විතරයි. කඩයිම් සීමා වැටකොටු තියෙන තැන ප්‍රශ්න. සීමා කඩ මායෙන් කඩතොට නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එනිසා මේ ප්‍රශ්න කඩ සීමා මරියාදාවල් තියෙන තැනක ඉඳලා නැති තැනට යන කොච්චර දුරට යනවද කියන එක තමයි බලන්නේ. ඒ සඳහා එකම ක්‍රමයක් නෙවෙයි තියෙන්නේ ක්‍රම රාශියක් තියෙනවා. ඒ නිසා හැම ක්‍රමයක්ම සහ විදිහක්ම ඒ විදිහට ලෝකෙ දිහා බලන කෙනාට දසදහස් ගුණයකින් එනවා. ඒ නිසා මේක එකක් මේක අර්ධ සත්‍යයක් වෙලා දැකිලා තියෙන්නේ. නමුත් මේක උත්සාහ කරගෙන මේක දිගේ යනකොට තව තවත් පැතිකඩ තමක ඔය වෙච්ච එකත් තහවුරු වෙන්න පුළුවන්. ඒ නිසා එක අරමුණක් අරගෙන ඒ අරමුණත් එක්ක පුළුවන් තරම් වෙලා සතියෙන් අඛණ්ඩව පවත්තන්න. එතකොට ඔය පරතෝ සංකල්පය තව තවත් විවිධ මූණත් වලින් පේන්න ගරු ස්වාමින් වහන්සේ පර්යංකේ පරියංකයේ යෙදෙන විට සමහර අවස්ථාවල ආස්වාස හා ප්‍රස්වාසයේ වම් නාස්පුඩුවේ ඉහළ කොටසේ ස්පර්ශ වෙමින්ද සමහර අවස්ථාවල දකුණු නාස්පුඩුවේ ඉහළ කොටසේ ස්පර්ශ වෙමින්ද සිදුවන බව නිරීක්ෂණය කරමි. ආස්වාසය සඳහා දිගු දිගු වේලාවකුත් ප්‍රස්වාසය සඳහා කෙටි වේලාවකුත් ගන්නා බවද ආස්වාසයේදී ඇතුල් වෙන වාතයේ සිසිල් බවද ප්‍රස්වාසයේදී එය උණුසුම් බවක්ද දැනුනි. සක්මන සක්මනේදී වම් පාදයේ ඔසවන බවත්, එය රැගෙන ගොස් තබන බවත්, දකුණු පාදයේ එසවෙන බවත්, ගමන් කරන ගමන් කරන බවත් සහ එය පොළවේ ස්පර්ශ වන බවත් නිරීක්ෂණය විය. මෙම පාද පොළවේ ස්පර්ශ වන විට එම පොළවේ ස්වභාවය අනුව ඒ රළු ගොරෝසු සහ සියුම් බව දැනුනි. තොරතුරු පර්යංකේදී ආශ්වාස සිදුවන විට නාස්පුඩුවේ ඉහළ කොටසේදී එය සියුම්ව ස්පර්ශ වී ශරීරයට ඇතුළු වුවද එම ක්‍රියාවලිය සඳහා ශරීරයේ උඩු කොටස් දැඩි වෙහෙසක් පරිශ්‍රමයක් හා දැඩි දුකක් දරන බවත් එම ඇතුළට ගලා එන වාතය ප්‍රමාණයද නාස්පුඩුවේ ස්පර්ශ වෙන ප්‍රමාණය ප්‍රමාණයට වඩා වැඩි කොටසක් බවත් නිරීක්ෂණය කරමි. නමුත් ප්‍රශ්වාසයේ ඊතරම් වෙහෙසක් නොදරන බව දැනුනි. බාහිරව නොදනුනත් සතිමත් සිත කින් හුස්ම ගැනීමේ ක්‍රියාවලිය දෙස බැලීමේදී එය මහා දුකක් බව වැටහුණි. පර්යංකයේ මෙසේ යෙදෙන විට ස්පර්ශවන සුලංග රැල්ල ඊටා සියුම්ව ගොස් එය නොදෙනී නොදෙනී යන මට්ටමකටපත් වී සිත සමාධිගත වේ. මෙසේ සමාධියේ සිටිනා විට නලල ප්‍රදේශයේ සියුම් උණුසුම් තත්වයක් නිරීක්ෂණය කරන ලදී. මෙසේ සමාධියේ සිටියේදී එම අවස්ථාව තාවල ආශ්වාස හා ප්‍රශ්වාසවල ඊතා සියුම්ම ඉදිකටු තුඩක් ස්පර්ශ වන ලෙස සිදුවන බවද නිරීක්ෂණය විය. සක්මන පැයකට ආසන්න වේලාවක් සිදු කිරීමේදී මුලින් එය සෙමෙන් සිදුවද පසුව එය වේගවත් භාවයක් නිරීක්ෂණය කරමි. මෙසේ සක්මන් කරන විට සමහර අවස්ථාවල සිතුවිලි ගලා යම් විසිරුණු බවක් දක්නට ලැබුණද එය නැවතත් සක්මනට පැමිණ පෙරපරදී සක්මනේ ගමන් කරයි. පැය වැය ආසන්න වෙත්ම සක්මනේ සමාධි තත්වයක් නිරීක්ෂණය කළ අතර එවිට ඇටසැකිල්ලක් සක්මන් මළුවේ ගමන් කරන්නා ආකාරයට පාදහා ශරීරයේ සක්මන් කරනා බව දැනුනි. සක්මනේ ලද සමාධියත් සමග පර්යංකයට ගොස් ඉඳගන්නා ඉඳගන්නවත් සමගම සිත සමාධිගත වේ. එම සමාධියේ සිටින විට කිසිදු වේදනාවක් හෝ දුෂ්කරතාවයක් නොදැනේ. සිත තවත් ලොවකට පිවිසෙන බව නිරීක්ෂණය විය. එය හිස් අවකාශයකි. එහි ශූන්‍යතාවයක් වැටහුණි. මෙය සතිමත් සිතේ ආශ්චර්යවත් බව වැටහුණි. ගරු ස්වාමින් වහන්සේ මෙම භාවනාව තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා උපදෙස් පතමි. තෙරුවන් සරණයි. හැම ගමන හැම පරියන්කේකම වගේ සිදුවෙන විදිහට පාර ආහාගේ ගමනක් කිසිම අහන්න නැතුව කෙලින්ම තැනට යන විදිහට උරු කර ගන්නකොට ওই දැක්කට වඩා ගොඩාක් විස්තර සහිතව දැක් ගන්න පුළුවන්. ওই නිකන් ආරම්භක වෙලාව. හන්දිය කන්දිය ගන්නේ ආහා නතර වී නතර වී යන ගමනක්. මේකම නැවත නැවත කරන්න. එතකොට දන්න තැනකට යන්න වගේ මේකට යන්න පුළුවන්. එතකොට ඕක ඕකෙ පිළිබඳව තව විස්තර ගොඩාක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ගිය ක්‍රමේ හරි ඉස්සරහට මේක දන්නා තැනකට යන්නා වගේ විශ්වාසයෙන් ලෑස්ති වෙලා යෑම තමයි මේකට කරන්න තියෙන අනුග්‍රහය. පින්වත් ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී හා සක්මන් භාවනාව කරන විට කුමක් හෝ සිත භාවනාව ආරම්භ කළ යුතුයද කුමක් හෝ සිත භාවනාව අවසන් කළ යුතුයද උදාහරණයක් වශයෙන් පර්යංක භාවනාවේදී පර්යංක භාවනාවේදී ඉඳගත් ගමම්ම හුස්ම ඉහළට ගන්නවා හුස්ම පහළට දානවා ආදී වශයෙන් සීකිරීම සුදුසුද අවසානයේදීත් හුස්ම ඉහළට ගන්නවා පහළට දමනවා ආදී වශයෙන් සහ ශරීරයට සිදුවන සියලු දේ නිරීක්ෂණය කොට එතනින් නැගිටිනවා වීම සුදුසුද උදාහරණ වශයෙන් සක්මන් භාවනාවේදී පටන්ගත් වේලාවේ හා අවසානයේදී වම දකුණ වම දකුණ ආදී වශයෙන් සිහි කර හා ශරීරයේ වේදනාවන් නිරීක්ෂණය කොට එතනින් එතනින් ඉවත් වීම සුදුසුද මෙය මාහට පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි නෑ බොහොම සරල දෙයක් තියෙන පේන දේ බලන්න මේ අරකින් පටන් ගන්න මේක ඉවර කරනවා කිව්වොත් ආත්ම සංඥාවක් තියෙන මට සියල්ල පාලනය කරන්න පුළුවන් පරියන්කේ ඉන්නකොට බලන්න ඇවිදිනවා නෙවෙයි කියලා දන්නවා පරියන්ක කියන්නේ ඔච්චරයි. ඇවිදිනකොට දන්නවා මම ඉඳගෙන නෙවෙයි කියලා ඔච්චරයි. ආන ඒ බව කොච්චරලා ඉන්න පුළුවන්ද බලලා පේන්නේ මොනවද කියලා බලනවා මිසක්කා අරකින් පටන් ගන්න අතෙන්ට යන කතාවල් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ඒ මූලික අදහස හිතට වැදිලා නැහැ. පේන දේ බලනවා කියන විපස්සනාවේ නෙවෙයි මේ කතා කරන්නේ. මට ඕන විදිහට මේ මේ දේවල් බලනවා කියලා සමීකරණ දන්න හදනවා. ඒක ගැළපෙන දෙයක් නෙවෙයි විපස්සනාට. පින්වත් ස්වාමින් වහන්සේ මා හැමදාම අලුයම බුද්ධ වන්දනාවේදී දසසිල් සමාදන් වෙමි. එය අප ආරාමයේ සිරිතකි. හැමදාම සිල් සමාදන් වීම වරදක්ද? කරුණාවෙන් පහදා දෙන්න. ස්වාමින් වහන්සේ මීට අවුරුද්දකට කලින් ඔබ වහන්සේගේ පටිගත කර ධර්ම දේශනාවකින් ආනාපාන සතිය භාවනාව කර පුරුදු වුනිමි. නමුත් පසුගිය අවුරුද්ද පුරාවටම ආරාමයට ස්වාමින් වහන්සේ නමක් වඩම්මා භාවනාව දුන්නෙමි. බුද්ධානුස්සති භාවනාවයි දුන්නේ. මා අවුරුද්දක කාලයක් බුද්ධානුස්සති භාවනාව වැඩුවා. නමුත් මේ දින 10 වැඩමුළුවේදී ඔබ වහන්සේගෙන් ආනාපාන සති භාවනාව පුරුදු වුනිමි. මුල්ම දින දෙක මට මෙය අල්ලා ගැනීමට අපහසු වුවත් තුන්වන දිනේ සිට ඔබ වහන්සේගේ ධර්මදේශනා තුලින් ලබාගත් දැනුම සමගින් භාවනාව කර ගන්න ලැබුණා. මට හරි සතුටක් භාවනාව කරගන්න ධර්මදේශනාව උදව් වුණා. මා දැන් ජීවත් වෙන කෙනෙකුසේ දැනෙනවා. කලින් මම විශාල කලකිරීමකින් ජීවත් වුණේ. භාවනාව නොතේරෙන නිසා ඔබ වහන්සේට බොහෝම පිං. පිංවත් ස්වාමින් වහන්සේ මා ඔබ වහන්සේ දුන් අවවාද අනුව ආනාපාන සතිය වැඩුවෙමි. පරියංකයට වාඩි වුණේ කිසිම බලාපොරොත්තුවක් නැතිවයි. ඔබ වහන්සේගේ වචනයක් මට මතක් වුණා. ලැබුණත් එකයි නොලැබුණත් එකයි. ලැබුණත් නොලැබුණත් කොහොමත් එකයි. ඒ මගේ ජීවිතයේ පුරාවට කීඩා බැසපු වචනයක්. ඒ මගේ ජීවිතයේ සාර්ථක සාර්ථකත්වයේ කරා හැම මොහොතකම ඔබ වහන්සේට මම පින් දෙමි. පරියංකයේ වාඩි වූ මම දැන් මෙතන යන අදහස ඇතිව සුළු වේලාවක් ගත වුණා. මට S2 පියා මම S2 පියා ගත්තා. මට පෙනෙන්නේ මා වාඩි වී ඉන්නා ඉරියව්ව පමණයි. ටික වේලාවකින් ආනාපානයේ හුස්ම ඉහළ පහළ යනවා දැනුණා. හුස්ම දිගේ සිත ගියෙමි. මුලට මුලට හිත යොමු කර ඉහළට පහළට යන හුස්ම දෙස දොරටු පාලේකුකුසේ ඇතුළු වෙනවා පිට වෙනවා පමණක් බැලුවෙමි. එනිසා හුස්ම රැල්ලේ දිග දැකගත නොහැක. වම් නාස්පුඩුවෙන් ඉහළට එන්න එන්න හදන වායුව නාසයේ ඉදිරිපිට විශා විශාල තෙරපීමකින් අඟල් එකහමාරක් බටයකින් අදින්නට හැකිසේ වායුවේ බිඳී බිඳී ඇතුළු වී වම්නාසයේ ඉහළ බිත්තියේ හැපේ. ප්‍රාශ්වාසයේදී එසේම නාසික අග්‍ර වැඩි පිටවේ. ඇතුළු වන හුස්ම සීතලක් පිටවන හුස්ම උණුසුමක් දැනුණා. ටික වේලාවකින් හිස පිරි හිස පිරී යන බවකුත් බඩ, පපුව, කකුල්, අත්, කොන්ද, පිටපැත්ත, තට්ටම් ආදී ශරීරයේ අවයව විශාල ලෙස වේදනාවකටපත් වුණා. මා ඒ සියල්ල දෙස වේදනාව වේදනාව ලෙස මෙනෙහි කර බලා සිටියා. වෙන දවසක නම් ඉක්මනින් නැගිට යනවා. ඒත් අද මා ධර්ම දේශනාව සීකරගෙන සතියෙන් වාඩි වී හුස්ම දෙස හොඳින් නිරීක්ෂණය කළා. හුස්ම රැල්ල කෙටි වී කෙටි වී එය ආස්වාසය තැනට ආශ්වාසයේ තැනට ප්‍රශ්වාසයේ ඉරක්සේ දැකගත්තා. ඒ එක්කම හුස්ම නොපෙනීම නොපෙනීම ගියා. සියුම් වුණා. වේදනාව විශාලටම දැනෙනවා. වේදනාව මෙනෙහි කළත් සමහර පොඩි පොඩි වේදන පොඩි පොඩි වේදනා නැතුව ගියත් ලොකු වේදනා සමහර තැන්වල දැක ගන්න ලැබුණා. මෙය වේදනානුපස්සනාවයයි සිතුවා. මේ දුක්ඛ සත්‍ය කියාද සිතුණා. සුලං රැල්ල නැති වුණත් නූලක්සේ ආස්වාස ප්‍රස්වාස සියුම් ලෙස මට සිතේ ඇඳී ඇදී එන බවක් දැනෙනවා. නූලක්සේ දැනෙන සිත දෙස මා ඊතා ඕනෑකමින් බලා සිටියා. ස්වාමින් වහන්සේ මාගේ ශරීරයේ නැතිව අර නූල පමණක් ඇදී එනවා දුටුවා. මට තව ඉදිරියට ඉන්නට හැක. වේදනාවක් දැනුණාට අවධානය යොමු තිබුණේ අර සිතේ ඇදී එන නූලටයි. මොහොතකින් මා ඉදිරියේ මගේ කයේ කොටස් වෙනස් වී බිම වෙනස් වී බිම දි รา පත් වනවා දුටිමි. එය හරියට වැඩ සටහනකට ප්‍රථම දැක් වූ නවසීවකයේ තිබුණ ආකාරයට ශරීරය පස්වෙනතුරු බලා සිටියා. මා වාඩි වූයේ පාන්දර 3:30ට මා අවදි භාවයට පත් වූයේ පාන්දර 5:00ටයි. ස්වාමින් වහන්සේ ඒ වන විට ඇඟේ තිබුණ සියලුම වේදනාවන් නැතිව ශාන්ත නිවුන කිසිවක් නැති පාළු තැනක රූපයක් නැතුව ඉන්නාසේ දැනුණා. සිතට නම් ප්‍රබෝධයක් ආවත් එය මා මධ්‍යස්ත සිතින්ම බැලුවා. ඒ වෙලාවේ මට සිතුනේ මෙය Nirodha Satya කියයි. වැඩිය යුත්තේ මේ මාර්ගය නේද කියා දැනුණා. මෙය බංග ඥානේද කියා සිතුණා. ස්වාමින් වහන්සේ මේ මාගේ අද්දුටු දේ අනුව මෙහි මා සිතූ දේ හරිද? එසේ නොමැතුව මෙහි ඇති අඩුපාඩුකම් මාහට කරුණාවෙන් පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන මා සක්මනේදී ඔසවනවා, ගෙන යනවා, තබනවා යයි සිතා සක්මන් කරමි. හැම අඩියක් පාසාම සිත පවත්වමි. ඉඳ හිට සිත පිට ගියත් සතියට අවධානය වැඩි වෙමින් පවතින බව දැනේ. පැය භාගයක් පමණ සක්මන් කරන විට හිස පිරිච්ච බවක් දැනේ. සිත උස්සන සිත උස්සන කම්පන චංචල සීරීම් දැවිලි තැවිලිද යටිපතුලට දැනේ. උස් මිටි තැන් දැනේ ස්වාමින් වහන්සේ පැයක් භාගයක් පමණ මෙලෙස සක්මන් කරද්දී ඇලවෙන වැටෙන්න යන ගතියක් හැම මොහොතකම දැනේ මම හොඳින් අවධානයේ හෙමින් පය ඔසවා තබා අනෙක ඔසවනවා සමග හරස් අතට වැටෙන්න යන ගතියක් දැනේ ඒ අවස්ථාවට බොහෝම හෙමින් ගමන් කරමි ඒත් එලෙසමයි මෙයට හේතුවක් තිබේද? එය පහදා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. විස්තර ලියන වැඩි රචනයේ උඩි අටුකුරු කරන්න ඕනේ පටන් ගන්න දුන්නේ මොනවදෝ අනවශ්‍ය හැලිතෝගයකින් ඕන්නෑ මේ එක පරියන්කේක වැටහෙන දේ එක සක්මනක වැටෙන දේ කිව්වනම් ඇති සාර්ථක කතාවක් කියවෙන්නේ නමුත් අපි සාමූහික භාවනාවක් කමඨාන් සුද්ධ කරනකොට මේක පිඩු කිරීමේ ක්‍රමේ තමයි අර කමඨාන් වාතාවේ තියෙන්නේ. මේ අහගෙන ඉන්න පුළුවන් මොකද මේ තොරතුරුත් දෙනවා ලස්සන කතාවක් විදිහට යනවා. නමුත් රචනයේ අන්තිමටයි තියෙන්නේ ඇසීතු කොටස්. ඒ නිසා මුල් කොටස කප්පාදු කරා. කප්පාදු කරලා මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ කියලා කාරණා කියනවනම් හොඳයි. ඒක නිසා ඒ පස්සේ කොටස වැඩිවීම සඳහා ගත යුතු කළ යුතු අනුග්‍රහ කළ යුතු යමක් තියෙනවා කරන්න අර මුල් කොටස් වල තියෙනවා ඉතින් කාගෙත් වගේ කියන්න කතන්දර තියෙනවා ඉතින් ඕවා කියන්න ගියාම නිකන් කොළනාශ වෙනවා පෑන්නාශ වෙනවා කාලිනාශ වෙනවා අර පස්සේ ටික විතරක් දුන්නා නම් මේවා දෙයක් වගේ හරිම රසවත් ඒ නිසා ඒ ටික පිටු කරලා කියන්නේ බෑ තමස්තක් වශයෙන් කියන් තියෙන්නේ ඕක එහෙම අනුග්‍රහ කරන්න ඉදිරියට යන්න. යන විදිය හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ. බාහිය දාරුච්චියට බ්‍රහ්මයෙක් ඇවිත් කිව්වා ඔබ රහත් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ හමු වුණ ධර්මයේ ඇහුවා අරහත් භාවයට පත්තුවා. කල්යාණ මිත්‍රයට සවන් දීමත් නිහතමානීකමත් නිසා නිරයට යන්න තිබුණ අවස්ථාව මගහැරුණා. උතුම් රහත් භාවයට පත්තුවා. අපි සමාධියට ගිජු වෙලා සමාධියට කෑදර වෙලා ධාන ලොකු කරගෙන කෙලස් ගොඩේමයි හිටියේ. ඔබ වහන්සේට පින් සිදුවෙන්න අපිටත් පුළුවන් වුණා සතිමත් වෙලා සතිය ඇති කරගෙන සිහිය දියුණු කරගෙන කෙලස් අඩු කරගන්න. නිරයෙන් නිදහස් වෙන්න. නිරයෙන් විතරක් නෙමෙයි මේ ජීවිතයේම සතර අපායේම නිදහස් වෙන්න පුළුවන් තරම් වීරිය කරනවා උත්සාහ කරනවා ධෛර්යය ගන්නවා ඒ සඳහා අපට ඔබ වහන්සේගේ දේශනා විලාසයේ විශාල රුකුලක් වුණා අපට වීරිය ධෛර්යය ඇතිවන විදිහට අවවාද අනුශාසනා උපදෙස් ලබා දෙන පින්වත් ඔබ වහන්සේට මේ ජීවිතයේම මේ ගෝර සසරින් සදහටම නිදහස් කිවීමේ අති දුර්ලභ වාසනාව උදා වේවා. රුව රුව නොදුටුවත් සමිඳුනි ඔබේ හැමදාම ಗುಣ සිහි කරමි දුර සිට මම හැමදාම සාදු සාදු සාදු. හෙට එන්න ඕනේ ලියුමක් කලින් තැපැලෙන් ඇවි. ඕම් වෙනවා වයර් මාරු වෙනවා අපි ඊගා ප්‍රශ්නට. ඔයා හෙට ඕවනිකාර මේ මරණ දැන්වීම වලට එන ලයිස්තු වෙන්නේ. කලින් තැපෑලිය වෙන්නේ. <laughs> ඒක මේ මෑනියෝ දැනගන්න බෑ හෙට ලියවන්න දාන්න. තව ගියක් තියෙනවා. අවසාන ප්‍රශ්න. අවසරයි පින්වත් නායක හිමියනි අවුරුදු 6 සිට ඉහළ වයස්වල දරුවන්ට සතිමත් බව පුහුණු වීම සඳහා සරල උපදෙස් කියන පොත සහ සති පාසල කියන පොත් දෙක අප ආරාමයේ පැවිදි වීමට සිටින අවුරුදු 10ක දරුවෙකුට ලබා දීමට එම පොත් දෙක මා වෙත ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. අපි මේ මේ සංවිධායක මෑණියන්ට දෙන්නම්. එතකොට මේ මෑණියෝ කැමති නම් බෙදා හදා ගන්න. මොකද ඕගොල්ලෝ වයස වැඩි දැන්. අපි පොඩි ළමයි ගැන සැලසුම් කරලා තියෙන්නේ. ඕගොල්ලෝ මේ ප්‍රධාන දුර්ලභකමක් තියෙනවා. සුසුකමක් තියෙන වයස වැඩි. මැරිලා ඊගාව ආත්මය આવොත් දෙනවා. ඉවරයිනේ ප්‍රශ්නේ කරන්නේ. එහෙම සර්. ඔය ඒක අපි විනාඩි 15ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. විනාඩි 45ක් තියෙනවා අපිට සක්මන් භාවනාව සඳහා. අපි විනාඩි 45න් පස්සේ තුනට රැස් වෙනවා පරියංක භාවනාවට. තවදුරට ප්‍රශ්න දෙන්න කියලා අහන්න යන්නේ නැහැ. මොකද අපි දැනටමත් විනාඩි 15ක් විතර වැඩිපුර අරගෙන තියෙන නිසා. ඒ අනුව නැත්නම් මේ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි